ඒ ගෞරවනීය මහා යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් පාසක මහතුරු සම්බන්ධ කරන සතියේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරු දනාමයකට සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සක්කාය නිරෝධෝ සක්කාය නිරෝධෝ අයියේ උච්චති කතමානුකෝ අයියේ සක්කාය නිරෝධෝ බුද්ධෝ භගවතා ඉදානන්දං ආඋසෝ විසාක තස්සා ඒව තණ්හායං අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලියෝ අයංකෝ ආවුසෝ විසාක සක්කාය නිරෝධෝ බුද්ධෝ භගවතාති තී සියලු දෙනාගේම අවසරයි අපි බ්‍රහස්පතින්ද දවසේ නේවාසිකව මීටිකල ඉන්න අපි සත් සම්බන්ධ කරගෙන චාරිත්‍රානුකූලව කරගෙන යන ධර්මදේශනාව සඳහා යද මේ වාරයක් පැමිණලා තියෙන්නේ. ඉතින් මේ සඳහා අපි ඉස්සරහින් කියාගත්තේ පොදු මාතෘකාව වශයෙන් චුල්ල වේදාල සූත්‍රයයි මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේම සඳහන් වෙන සූත්‍රයක්. මේක සරුවචන් වහන්සේගේ නවංග තත්තු ශාසනයේ වේදාල කියන ව්‍යාකරණ ගැඹුරු කොටස් ධර්ම කාරණා සාකච්ඡා කරන කොටහටයි වැටෙන්නේ ਸਰවඥ භාෂිතයක් වශයෙන් මේක සඳහන් වුණාට සිද්ධිය වෙන්නේ වෙන තාලයකටයි සිද්ධ වෙන්නේ සරුවචනාංශගේ ශ්‍රාවක දෙපලක් අතර සිද්ධ වෙන සාකච්ඡාවක් ස්වරූපෙටයි. නමුත් ඒක සාකච්ඡා සිද්ධ වෙන්නේ සරුවචනාංශගේ ස්වාධීනවයි කෙසේ නමුත් සාකච්ඡාන් පස්සේ සරුවචනාංශයට වාර්තා කරාට පස්සේ ਸਰවඥයන් මේක අනුමත කිරීම නිසා මේක ਸਰවඥ භාෂිතක් පාටපත් වෙලා තියෙනවා. එනවා මේක චුල වේදාල්ල කියලා සඳහන් කරලා තිනවා. ඊට ඉස්සලා තියෙනවා මහා වේදාල්ල සූත්‍රයේ. ඒ වගේදී සඳහන් වෙන්නේ මේ බණ භාවනා කරලා තම තමන්ගේ ස්ථාවරය තිතිය ලබාගත් ඇත්තෝ ඒ දේවල් ඒ මට්ටමට ආපු නැති අයගේ දැන ගැනීම පිණිස වශයෙන් හෝ නැත්නම් තම තමන්ගේ දැනගැනීම පිළිබඳවකින් හෝ තව කෙනෙකුට sannivedanaya කිරීමේ අනියම් ක්‍රමයක් විදිහට සාකච්ඡාවට භාජනය කරනවා. මාතෘකාව සුද්ධ ධර්මතාවයක් විදිහට ප්‍රශ්නක් නගනවා. එතකොට අනික් කෙනා උත්තර දෙනවා. ආ මේ විදිහට ආධුනිකයන්ට ඉතර ගෝචර වෙන්නේ නැහැ. නමුත් ආධුනිකයන්ට මේක කරුණු සොයා බැලීම සඳහා ගණ්ටිපදයක් වෙනවා. නිකන් සද්දකෝෂයක් වගේ වෙනවා. ඕන වෙනකොට අවල් පදේ අන්නර සූත්‍රයේ මෙහෙම සාකච්ඡා කරලා තියෙනවා කිව්වොත් ඒකේ පෙන්නලා දෙනවා ගැඹුරක්. ඉතින් ඒ අනුව මේ වේදාල සූත්‍ර නිත්‍ය භාවනායේදී නැත්තංගේ රසමස උලක් වෙලා තියෙනවා එදා ඉඳලාම. මේක බලහන් යනකොටත් මේ සූත්‍රයේ පේන්න තියෙනවා. ඉතින් මෙතන පසුබිම් වෙලා තියෙන්නේ වරක් අමුසමි වශයෙන් හිටපු ධම්මදින්නා උපාසකම්මයි විශාක උපාසකතුමයි පසුව ධම්මදින්න මහා රහත්තරණියක් වඩත් විශාක උපාසක බවටත්පත් වෙලා ඒ දින්න අතර යන සාකච්ඡාවක් විදිහට. ඒ වෙනතම විශාක උපාසකතුමා ධම්මදින්න තෙරණින්හන්සේගේ තියෙන දැනුම උකහා බැලීම සඳහා කරන කෙනහිල්ලක් කියලා කියනවා. හරස් ප්‍රශ්න ශීලක් කියලා කියන්න පුළුවන්. ඒ අර පැරණි තිබුණු සම්බන්ධතාවයෙම වෙන දෙයක්. ඉතින් මෙහෙම අපි ලෞකික වශයෙන් මේක අර්ථ නැගුවට ධම්මදින්නාව අපේ වාසනාවට රහත්තරණියක් වෙලා ඉන්න උපාසක විශාකතුමා අනාගාමී උපාසකතුමෙක් වෙලා ඉන්නවා. ඒ නිසා මේ දුර්ල අතර එහෙම නිකන් අල්ලාබ සල්ලාබ කතාවක් නෙවෙයි යන්නේ ව්‍යාකරණයක්මයි. ව්‍යාකරණයක්ම වේදල්යක්මයි යන්නේ. ඉතින් ඒ අනුව පළවෙනිය දැකලා අහනවා මේ උපාදානස්කන්ධ සක්කාය දිට්ඨියට බලපාන සක්කායට බලපාන උපාදානස්කන්ධ. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් බහුලව ශාසනයේ සඳහන් වෙන වස්සාකාර වූ අල්ලා ගන්නට අපි නැත්තම් බැඳෙන්න බලපාන කාරණා පහ විස්තර වෙනවා. ඊට පස්සේ උපාදාන වශයෙන් ඉව අල්ලා ගන්න. ඊට පස්සේ සක්කාය කියලා කියන්නේ මොකද්ද? අපි නිතරම හැම දෙයකටම මූලය වශයෙන් සලකලා එතන ඉඳලා තමයි බලන්නේ කරන්නේ මනින්නේ අන්නේ මූල කුඤ්ඤය මොකද්ද කියලා අහනකොට ඒ පංච උපාදානස්කන්ධම තමයි සක්කාය වෙන්නේ. ඒ සක්කායට හේතුව සක්කාය ඇතිවෙන්න හේතුව නැත්තම් මේ තණ්හා සංසාරයේ දිග දිගට යන්න ලාටුව වෙන්නේ මොකද්ද කියලා අහනකොට ගිය පාර අපි ඉස්සරහට ගත්තේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් විස්තර වශයෙන් විස්තර කරන තණ්හාවයි. ඒ සර්වත්‍ය දේශනාවේ ධම්මචක්කපවත්තන සූත්‍රයේම සඳහන් කරලා තියෙන තණ්හාව තමයි තනි කාරණා වශයෙන් පෙන්නන්නේ. දැන් මෙතනදී ඒ මෙතනදිත් එහෙමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේත් එහෙමයි. ඒ තණ්හාව අතුයිති වශයෙන් තුනට බෙදලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් අපි ගිය පතියේ 18 වෙනිදා අගෝස්තු ඒක ඉතිපත් කරගත්තා. අද ඊගා ප්‍රශ්නේ අහනවා මේ සක්කාය නිරෝධය මේ කියන පංච උපාදානස්කන්ධේ Nirodhaය කොහොමද ਸਰුවත්න ශාසනය කෙනෙක් මේ තීරුම් කරගන්නේ කියලා. මේ අහන්නේ විසාක උපාසකතුමා ධම්මදින්න රහත්තරණින් වහන්සේගේ. එතකොට ඒ ධම්මදින රහත්තරණින් වහන්සේ විසාක උපාසකතුමාට ආමන්ත්‍රණය කරලා කියනවා යෝතස්සායේව තණ්හාය. ඔය කලින් කියාපු තණ්හාවම. එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තියෙන තණ්හාවම අශේෂ විරාග නිරෝධෝ ශේෂ නොකොට ඉතිරියක් නොතබා රාගයෙන් තොරව අශේෂ විරාග නිරුද්ධ වෙනවා ඡාග ත්‍යාගවන්ත වෙනවා පටිනිස්සග්ග අතහැර දානවා අනාලයෝ ආලය හැරපනවා මුත්‍ති මිදෙනවා ඒක තමයි මේ චක්ඛයි නිරෝධය කියලා සඳහන් කරන්නේ ඉතින් මේක උත්කෘෂ්ඨ අර්ථයෙන් මේ සඳහන් කරන්නේ නිවනයි. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය තුන්වෙනි නිරෝධ සත්‍යයි. ඉතින් නිවන අපි බලාපොරොත්තු වෙනා වූ උත්කෘෂ්ඨාර්ථයෙන් ගන්නකොට හුඟ දෙනකොට ඒකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් පහළ වෙනවා. ඒක වටිනවා. අපි බලාපොරොත්තු වෙනා පරමාර්ථය વિશેයි ගෞරව සම්ප්‍රයුක්ත බයක්. ඉතින් මේ ගෞරව සම්ප්‍රයුක්ත බය නරකට හිතෙන වෙලාවකුත් තියෙනවා. ඒ වෙලාවට බයලජ්ජා පහළ වෙනවා මේක මට කරගන්න බැරි වෙයි කියලා. ආන්නේ විදියට පහළ වීම කෙලස් පරිස පුද්ගලයන්ගේ වැඩි අපි මේකට නුසුදුසු අපි කොහොමද මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කියලා නිවන කියන එක තුරින් තුරුවන් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් එතකොට එයාලට අර මේ බොහොම සාන්ද්‍ර ආහාර කන්න බැරියත්තන්ට බාගෙට දිරවපු ආහාර දෙනවා. ලෙඩ තනීප වේගෙන එනකොටයි පොඩි පැට පොඩි දරුවන්ට. අන්න ඒ වගේ මේ પરමාර්ථ වශයෙන් දක්වන මේ Nirodhaය ඒ ඒ ක්ෂණ වශයෙන් එහෙම නැත්නම් මේ ජීවිතය ගත කරන වෙලාවේදී භාවනා කරන වෙලාවේදී මෙන්න මේ මේ තැන්වලදී Tamanට අත්දක ගන්න පුළුවන්. ඒ අත්දැකීම් එන්නෙන් එන්න බහුල වෙනවා නම් අවසානයේ ওই කියන Nirodhaයට අපි යනවා. ඒක නිසා මේ අතරමඟ ගමනේදී අපි යන්න හදන પરමාර්ථයේ ලක්ෂණ වශයෙන් නිරෝධ ලක්ෂණය වශයෙන් කොහොමද දැක ගන්න පුළුවන් කියනකොට මේ නිරෝධ සත්‍ය කියලා කියන පරමාර්ථයට වඩා යෙදී ගත කර නැත්නම් ඒකෙන් ලොකු පණක් එනවා ලේ උනනවා. ඉතින් ඒක නිසා මේ පංච උපාදානස්කන්ධයන් විසෙහි තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තියෙන තණ්හාව අශේෂ වශයෙන් නැති උනා ශේෂ කරලා හෝ කමන්නේ විරාගයක් පහළ වෙන්නේ කොහොමද? නිරෝධයක් පහළ වෙන්නේ කොහොමද? ඒක පිළිබඳව අපි ත්‍යාගවන්ත වෙනවා කියන ඡාගය අපි මේ කරගෙන යන දවසේ භාවනා වැඩ පිළිදු කොහොමද සාධාරණීකරණය වෙන්නේ? පටිනිසග්ග කියන එක කොහොමද හැර දැමීම සිද්ධ වෙන්නේ? මුත්‍ති කියන එකේ මිදීම කොහොමද සිදු වෙන්නේ? ඒ වගේම අනාලයෝ කියන එක ආලය හැරපීම සිදු වෙන්නේ කොහොමද කියලාක සාකච්ඡා කිරීම තමයි කාලීන දේශනා වශයෙන් කියන්නේ. නමුත් අපි මතක තියාගන්න මේකෙන් අදහස් කරන්නේ ඒකේ උත්කෘෂ්ඨම ඵලය නම් Nirodha Satyයි. ඉතින් අපි මේ භාවනා පරියන්කයකට යෑම භාවනා පරියන්කයකදී සාර්ථක භාවය එහෙම නැත්නම් සක්මනකට යෑම සක්මනකදී තියෙන සාර්ථක භාවයේ තුල ඔය ත්‍යාගවන්තකම පටිනිස්සග්ගය ආලේ හැරපීම මිදීම සේස නොකොට විරාගයකට එන කිරීමට කොහොමද පෙළඹෙන්නේ කියන එක සාකච්ඡා කරලා බැලුවොත් මේ මූල ධර්ම වශයෙන් මේක තමයි පිළිගන්නේ නමුත් අපි ක්‍රියාවත් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි දැන් මේ වගේ තැනකට එන්න මේ වගේ භාවනා මධ්‍යස්ථානට එන්න සෑහෙන තම තමන්ට අයිති සප සම්පත් රාශියක් හැම කෙනාටම අතාරිනවා. ඒ අතහැරලා ඉවරලා ඒක දඬුවමක් වශයෙන් උත් නෙවෙයි මේක කරන්නේ. නැත්නම් කාගවත් විධානයකට හෝ ආදායම් බද්ධ නිදහසෙන්ටවත් නෙවෙයි කරන්නේ. ඒ කරන්නේ <clears throat> මේ ආපු හැම කෙනාම තම තමන්ගේම කුසල ඡන්දයෙන් තම තමන්ගේම සද්ධාවෙන් ඒ දේ පවර ගන්නවා. සමාදන් වෙනවා පටව ගන්නවා. ඉතින් ඒතකොට තියෙනනේ සෑහෙන තියාගවන්තකමක්. ඉතින් ඒ තියාගවන්තකම නැතිකම නැත්නම් ඒකේ නැතිකමේ තියෙන ආදීනව පේනවා. මේ වගේ දාන්න එන්න අපි කරන නැවත නැති වුණොත් ආයෙ ඒක ලබා ගන්න ඕ මුලදි කරපු කැපකිරීම කවදාකවත් අමතක කරන්න අරක. ඒක නිසා භික්ෂුවකගෙන හැම වෙලාවෙම මතක තියාගන්න කියන විශාල විභූෂණ සරසිලි මොකක් නැතත් ඔය සිවුර ඉල්ලන වෙලාවේදී කියන වාක්‍ය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය හිමං කාතාවං ගත ගහිත්වා පබ්බාජේත මම්බන්තේ කියලා ශීල දුක් ගෙවන් කිරීම සඳහා සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණන් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මගේ ඇතේ තියෙන මේ කහට රිවුර අරගෙන අනේ මාව පැවිදි කරන්නයි කියලා ඉල්ලුවේ අපේක්ෂකයමයි. ඒ වගේ තමයි ආරාමිකයෙකු පාසක කෙනෙක් වුණත් ඇවිල්ලා මෙහිට එන්නේ ඉල්ලීමක් කරලා. එනතු එන්නේ කියලා ආපු කෙනෙක් මෙතන නැහැ. එතන තියෙනවා සෑහෙන කැපකිරීලා. ඊට පස්සේ ඇවිල්ලා මේ තියෙන නීති රීති වලට යටත් වෙනවා කිව්වහම ඉතින් සෑහෙන යටහත් පහත්කමක් ධර්ම ගෞරවයක් කැපකිරීමක් අවශ්‍යයි. එහෙමත් අපිට මේ ඔක්කොම මේ මේ වචන කීම සඳහා කිව්වට මේ කවුරුත් දන්නා දේවල්. එහෙම කළේවල අපි වෙලාවක් හම්බ වෙලා පරියන්කේ වාඩි වෙනවයි කියලා හිතමු. ඒ පරියන්කේ වාඩි වෙනකොට වාඩි වෙලා ඇස් දෙක වහගෙන ඇතුළට හිත නැමෙනවයි කියලා කියන්නේ කොටින්ම කියන්න වෙනවා ඒ චිත්තක්ෂණේ මේ ශරීරය ඉතුරු කරන අනික් සියලු ලෝකෙම දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැරලන්න ආලය හැරපීම තියෙනවා. යම් ආකාරයකින් ඉඳගත්තර පස්සේ ඒ බාහිර ලෝකයේ ආලය හැරපීම අනාලය උනේ නැත්නම් ඉතින් හිතවිලි මාර්ගයෙන් ඒ බාහිර ලෝකේ අපිට ඈත ඉන්න කෙනෙකුට විශේෂීතලයක් විදිනවා වගේ එල්ල කළ විදිට පුළුවන්. ඒ විදින පාර තමයි හිතවිලි මාර්ගයෙන් අපි අතීත අනාගත වශයෙන් ඇසුරු කරන්නේ. ඊට පස්සේ එහෙම නැත්තම් මේ කය සැපසේ නැහැ කියලා වේදනා මාර්ගයෙන් අපට උල්ලනින්න පටන් ගන්නවා. එහෙම නැත්තම් බාහිර ලෝකයා ශබ්ද කරනවා ඒ නැත්තම් ගෝසා කරනවා ඒ කරපුවාම එව්වට කිපිලා අපේක්ෂණය පන්නනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක වාඩි වෙලා යම් කිසි කෙනෙක් ශාද්දක වේදනාවක හිතවිල්ලක බාධාවක් නැතුව ඉන්නවා කියලා කියන්නේ එක චිත්තක්ෂණයක්. ඒක හොඳට මතක තියාගන්න මුළු ලෝකෙම අපි ආලය හැරපීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක පුංචි දෙයක් නෙවෙයිනේ. බොහොම වටිනවා. එහෙම නැත්නම් අපිට මේ ඉදිරි ගමන යන්න බෑ. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ පරියංගයකට කියලා වෙන භාවනා හරියි නැතත් වෙන මොනම අභිඥාවක්වත් ධානයක්වත් වෙන මොනක්වත් නැති වුණත් මේ කයේ ගත කරන මම දැන් මෙතන කියලා සතිය නිර්වචනය කිරීමට පාවිච්චි කරන මේ දී ගණ්ඩත් ඔය ත්‍යාග අශේෂ විරාග නිරෝධ ඡාග පරිණිසග්ග මුක්ති අනාලයෝ කියන හැම වචනයකටම තට්ටු කරගෙන තමයි උතෙන්ට යන්න වෙන්නේ. ශේෂ වශයෙන් ආවොත් තමයි ඔය හිතවිලි කියන්නේ. ලේෂ වශයෙන් ආවොත් තමයි වේදනා කියන්නේ. ශබ්ද කියන්නේ. ඉතින් ශේෂලේශ නැතුව එක චිත්තක්ෂණයක අපි හිටියයි කියලා කියන්නේ අපි ඔන්න දොරට වැළුවා. එළඹුවා. දොරට වැළුවා කියන්නේ අතුලින් එළියට ගන්න එක. මේක නම් එළියේ ඉඳලා අතුලට ගන්න හදන එක. අපි එලිපත්ත පෑගුවා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපට සිද්ධ වෙනවා ඒ ධර්ම ගෞරවයෙන් සද්ධාවෙන් අර ගත්ත චිත්තක්ෂණේ වැටෙන්නේ නැතුව දිගට ගෙනියන්න ඒක අඩියක් තිබ්බ බබා අඩි දෙක තුනක් එක දිගට යනවා වගේ. බයිසිකලයකට යන්තම් කොට වෙච්ච එක වැටෙන්නේ නැතුව යන්න වගේ මේ මම දැන් මෙතන කියන එකලස මේ කඹේ ඇවිදිල්ල මේ තනියේ දණ්ඩ යෑම කරන්න. ඉතින් මේක කරන්න පුළුවන් ඒ කරන්න පුළුවන් වෙලාවේදී ඒ බව අපි අගය කරන්නේ නැති නිසා තමයි අපිට චෝදනා. අපි මේ භාවනා ගැන මැසිවිලි නගන්නේ. අපි දන්නවනම් මේක බව නිරෝධ ශක්තියමයි කියලා. නිරුද්ධ කිරීමක්මයි. ත්‍යාගයක්මයි මිදීමක්මයි ආලය හරපීමක්මයි නිරෝ විරාගයක්මයි කියලා විස්තර කරලා මේක තව පැත්තකින් කියන්න පුළුවන් සතිය කියලා කියන්නේ මේ වෙලාවේ හැටියට කයෙහි මම දැන් මෙතන හිත පැවැත්වීම. ඕක වෙන පැත්තකින් කියතකි ලෝකය විශාල වූ ලෝකය පිළිබඳ අසතියමයි කය පිළිබඳ සතිය කියන්නේ. ඒ නිසා ලෝකය අසතියට ලක් කරන්න පුළුවන් වෙනවා. බාහිර ලෝකයේ අසතිය වුණොත් විතරයි කායට සතිය පිටවන්න පුළුවන් වෙන්නේ. ඒක අසතියෙන් තොරව සත්‍ය පවතින්න බෑ. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ බාහිරේ කියන දේවල් අමතක කරනයි කියලා කියන්නේ කය මම දැන් මෙතන ඉන්නවා කියන එකට එල්ල කෙරුවා මේක අරව අමතක වෙනවා. ඒ අමතක වීමත් ගුණයක්. ඒ ගුණය සඳහන් කරන්නේ ත්‍යාගවන්තකමක් විදියට. පටිනිසාගේ අතහැර දෙමීමක් විදියට. ආලේ හැර හැරපීමක් විදියට මේ නිසා මේ හැම චිත්තක්ෂණයකම අපි සතුටු වෙනවනම් අපි ශක්විති රජපටව වගේ අපි පරියන්කයක ගත කරන චිත්තක්ෂණයකින් අපේ මහානකම සාධාරණීකරණය කරාවි. අපේ උපාසකකම සාධාරණීකරණය කරාවි. යෝගාවචරකම සාධාරණීකරණය කරාවි. අපිට මේ අරක හම්බුන්නේ මේක හම්බුන්නේ කතාවක් ඕනේ මේකම නිරෝධයක් තමයි. අපි හිතමු දැන් ඔන්න ඔහොම කයෙහි හිත පැවැත්ීමේ සූර වෙලා, දක්ෂ වෙලා, වැටි වැටි හරි නැගිටලා යන්න පටන් ගත්තට පස්සේ අපි ආස්වාස් ප්‍රස්වාසය හෝ පිම්බීම හැකිලිම හෝ ඉන්නවා කියන ගතියට හිත ඒක ඉස්සර වුණායි කියලා හිතට ඒකට හිත ගියයි කියලා නැත්නම් ඒක ඉදිරිපත් වුණායි කියලා ඒ කියන්නේ හොඳටම මම දැන් මෙතන කියන එක හිත ඇතුළට නැමෙන්න එපායි සංසිඳෙන්න එපායි සංසිඳනකොට තමයි ප්‍රාණය මතුවේ ඒ නැත්නම් පණ ප්‍රාණයාමේ මතුවේ මතුණාට පස්සේ ඒක ඔය මම දැන් මෙතන ඉන්නවා කියනටදී assume අරමුණක් ඒ වගේ මේක උදුරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අවස්ථානුකූලව එහෙම නැත්නම් අපි කියනනම් ක්ෂණ සම්පත්තිය අවස්ථාවක් ඒක හම්බුනාට පස්සේ අපි හිමීට අර කය පිළිබඳව තිබුණ එක වෙනුවට හුස්මට හිමීට හිත නංවනවා හිත නංවල ඉවලා සාර්ථක වුණොත් පෙනේවි නැත්නම් හුස්ම වේද පටන් ගත්තොත් ඒකට හොඳ පුළුල් පුතුල අවබෝධය නැත්නම් පළල් දැක්මකින් බැලුවොත් පෙනේවි ඒ හුස්ම සිද්ධ වෙන්නේ උඩුකය විතරයි. එතකොට බලන්න ඕනේ තමයි යටිකය අතහලා දාන්න පුළුවන් කියලා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා අර මුළු ලෝකෙම අමතක කරලා කයට ගත්ත හිත යටිකයට අමතක කරලා දැන් උඩුකයට හිත අරගෙන එතකොට දැන් හුස්මට වැඩි ප්‍රේමයක් කරන්න පුළුවන්. වැඩි සාදරකමක් වෙන්නකොට හොඳට බලන ඉන්නකොට එතරම් නිරෝධයක් සිද්ධ වෙනවා. යටිකය එහෙම වැඩි වේලාවක් ඉන්න පුළුවන් තාලේ බලලා මුලින්ම වාඩි වෙන්නේ මේ බණ දන්න කෙනා තමයි. අනිත් නැති එකන කටුගේ වගේ තියාගෙන කුරුසිය යන ගැහුවා වගේ තියාන වාඩි වෙනවා. උලිය හරි කමන්නේ, පිළිය හරි කමන්නේ. ඒක බෑ. ඒ උලිය හරි හරි පිළිය හරි ජීබ්බොත් වෙන්නේ අටිකය පස්සට යනකොට කරදර කරනවා. ඒ නිසා යා උංගක් වෙලා විවේක වෙන්න පුළුවන් විදිහට හොඳට පටල වෙනවා. හරි පරි ගැහෙනවා. හරි පරි ගැහිලා හිමීට අයින් කරනවා. අයින් කරලා දැන් උඩුකයට හිට ගන්න. හේතුවට අනුව ඔන්න හුස්ම ගන්නවා හෙලනවා. සතෝ ආස සති සතෝ පස. හෙලෙලා ඉන්නකොට උඩුකය පුරාම තමයි අපි අරමුණ කරන්නේ. ඉතින් ඒ යෝගාවචර අමාරු නෑ මොකද ලොකු අරමුණක් නේ. ආන්නේ මේ ඉන්නකොට බලන්න කියනවා තවත් නිරෝධයක් ලබන්න නම් මේ උඩුකයේ හැප්පෙන එක තැනක් අල්ලන්න පුළුවන්. කොතනද මේ හුස්ම වදින්නේ උදරයේමද එහෙම නැත්නම් නාසිකාග්‍රේද නැත්නම් උගුරේද නැත්නම් පපුවේද නැත්නම් නහය ඇතුලේද කියලා එක පොලක් අඩු කරන්න ගන්න උත්සාහය තියෙන්නේ ඒකට ගියොත් අපි සම්මුති අරමුණ ගත්තොත් එමු නිදර්ශනයක් වශයෙන් නාසිකාග්‍රය ගත්තොත් නාසිකාග්‍රය තමයි මේක වැඩියෙන්ම හිත හුස්ම හැපෙන්නේ නාස්පුඩු පුරවාගෙන හුස්ම හරවලා මට වැටෙනවා එක්කවම් නාස්පුඩු එක්ක දකුණු නාස්පුඩු නැත්නම් දෙකේම එහෙම නැත්නම් උඩුතල මත හෝ කියලා හිතමු ඒක ආට පස්සේ ඒක හොඳට ඒකේ තහවුරු වෙලා ඒකේ තීතිය ලබාගෙන ස්ථාවර ලබාන උඩුකයමත් අමතක කරනවා එතකොට අපිට කියද හැකි හුස්ම ගන්න තැන හිත තියාන මුළු කය අමතක කරයි කියලා දැන් මොකද වෙලා තියෙන්නේ කය සිහිපත් කරන අදාසින් ලෝකයා මතක් කරලා කයට හිත අරගන්නවා ඊට පස්සේ මුළු කයෙන් උඩුකය සිහිපත් කරන සත්‍යමත් වෙන අදාසින් යටිකය ගැන අසත්‍යමත් වෙලා උඩුකයට හිත අරගන්නවා මේ ඔක්කොම හිත වෙන ප්‍රායෝගිකව හිතපනාවක් කල්පනාවක්වත් නෙවෙයි ඊට පස්සේ උඩුකය තැප්පෙන දන්ට හිත ධාන අනිත් ටිකත් අමතක කරපුවාම දැන් ඒ සියල්ලම අමතක කිරීමේ අසත්‍යමත් වීමේ අසත්‍යමත් කිරීමේ දක්ෂකමකට යනවා මේක මහසූරකමට වෙන්න ඕන දවසක් ඉබ්බෙක් තද බල අවුවක අවුව දෙපතපයි ඉන්නකොට කැම නැති වෙලාවේ හිවලෙක් ඇවිල්ලා දැකලා තියෙනවා. දකින්නකොට මෙයා කටු ටික ඔක්කොම අඳු ටික ඔක්කොම ඇතුළට ගත්තට පස්සේ ඉබ්බයි මේක එහාට පෙළනොඩු මෙහාට පෙළනොඩු කොහොම කෙරුවක්වත් කරන්න බැරිලු. ඉතින් මේ මේ හිවලා කියනවලු මේ මං වගේ කාලකන්ණියෙක් මෙච්චර මේ වෙලාවේ මේ රසමසවුලක් හම්බුණා ඒක මේ පිටපොත් අහි වෙලා එනිසා මොනවක් කරගන්න බෑන් කියලා. ඊට ඇතුළේ ඉඳන් ඉබ්බා කිව්වලු ආ උඹට මට උඹ කෙරේ අනුකම්පාවක් තියෙනවා කරුණාකර ගිලමා වතුරට දාපන් කියලා. ඊළඟට කියන්න බෑ කියන්න බෑ උඹ වතුරට දාපන් පැනලා යයි. ඒක නිසා මේ කියලා හිවලස් ලීෂිට අහුවෙලා ඊට පස්සේ කියලා එනම් කක්ඹ පොළවේ තියලා තද කරලා කකුලෙන් පාගගෙන හිටපන් කියලා. ඉතින් හිවලා ගිහිල්ලා ඉබ්බා වතුර තියලා කකුලෙන් පාගගෙන හිර කරගෙන ඉන්නවලු. ඇහුවලු මා යාළුවා පෙඟිලාද කියලා. ඊට පස්සේ ගා පෙඟිනවා පෙඟිනවා ඔහම ටිකක් කළා හිටපන් කිව්වා. ඉන්නකොට කිව්වලු දැන් කකුල පාගගෙන ඉන්න තැන විතරක් පෙඟිලා නැහැ. කකුල උසපන් කියලා. උස්සපු ගමන් ඉබබැරලා ගියා. ඒ වගේ තමයි අපිත් ආනාපානට කරන්න තියෙන්නේ. අපි කියන මේක පොඟවලා දෙන්නම් මුළු කයම අමතක කරන්න මුළු ලෝකෙම අමතක කරන්න ඕන. ඒකල කිල්ල මාව දාන්නකො වතුරට වතුර දාන කරන භාවනා මධ්‍යස්ථානilla වාඩි වුණා. වාඩිලා ඒ අහනවා දැන් මෙයා පෙඟිලාද පෙඟිලාද කියන්නේ ඔය පෙඟීගෙන එනවා උඩු කයට ගන්න. මුඩුගායට අරගෙන වෙලා කියනවා නාසිකාග්‍රයට ගනි. ආ නාසිකාග්‍රයට ගත්තා වගේ කියනවා ඕකත් නාසිකාග්‍රයට ගන්නකොටම මුළු ඔක්කොම අමතක කරලා. එචි මේ ටික දන්නේ නැති කී දහහක් අද මෙච්චරවක්වත් ඒ මුල්ක දන්නේ නැතුව මේ භාවනාව ගැන කතා කරනවා. ඔය කමඨාන් සුද්ධ කරන වෙලාවක හෝ නැත්නම් ඔය බරපතල ප්‍රශ්නයක් ආපු වෙලාවක අපිට අමතක වෙලා තියෙන ওই ටික. ඕන තැනක වැටලා හිටියට ඕන තරම් භාවනාවක් ඇඩුණාට ඕන තරම් හිත වික්ෂිප්ත බාහිරපත් උනත් නිබ්බිදා පහළ උනත් අපිට මේ ටික යන්න ගන්න බැරි තත්ත්වක නම් කවදාකවත් වෙන්නේ නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ මේක පුංචි වෙලා. ඕක මොකද්ද කියලා අහන්න. මෙතන තමයි තියෙන්නේ ඒ තණ්හාවේ කාම තණ්හා විශේෂයෙන්ම මෙතන මූලික අතහැරීම් ටික මෙතන හැමදාම හැම පරියන්කේදීම සිද්ධ වෙනවා. ඒක ඒක හැමදාම වෙලා සාර්ථක වුණාට පුංචි කරන්න යන්න අරකයි. පුංචි කෙරුවොත් එන්නේ මොකද? තමන්ගේ ගමනට බොරුවල්වල් පහළ වෙනවා. කටුවකුල් වැටෙනවා. අනවශ්‍ය ප්‍රශ්න මාතු වෙනවා. ඕනම වෙලාවක ඉබ්බදියට දාන්න පුරුදු වෙන්න ඕන. පුදුකල හැමීට හැමීට ඔන්න උඩු නාස්කාග්‍රය ගත්තා පස්සේ නාස්කාග්‍රය දැන් සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන එක බොහොම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. වෙන මොකද කියනවනම් මේ ලෝකේ අමතක කරලා කය අමතක කරලා මතු කරලා එනකොට දැන් පේන්නේ ඉස්සරහා මුණට මුණ දාලා වගේ හුස්ම රැල්ල තමයි. ඊට පස්සේ හුස්ම රැල්ලට සදා ප්‍රේමණීය වෙන්න ඕනේ. සදාදර වෙන්න ඕනේ. කොහොමද සදාදර වෙන්නේ? ආදීර්ඝ හුස්මක් කරනවා නම් දීර්ඝ හුස්මක් කියලා දැනගන්න. කෙටි හුස්මක් කරනවා නම් කෙටි හුස්මක් කියලා දැනගන්න. මේ විදිහට ආස්වාස් ප්‍රස්වාස් එක බලාන බලාන ඉන්නකොට දැන් මේ අල්ලාගත් ආස්වාස් ප්‍රස්වාසයත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. දැන් මේ ආස්වාද ප්‍රසවාසය අල්ලාගත්තේ මුළු ලෝකයයි කයයි අමතක කරලා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස සාතිය. එහෙම නැත්නම් ආනාපාන සතියට අපි ආවේ අනිකුත් දේවල් අසතිමත් වීම. අසතිමත් වීමෙන් මුලින් තියාගත්ත ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානය කරගත්ත ප්‍රධාන අරමුණ කරගත්ත ආනාපානදිය හොඳට බලන්න හිටියොත්. අර අතරමැදි ලෝකයේ පිළිබඳ හිතවිලි වේදනා සද්ද කාරදර නැතුවමත් නෙවෙයි. නමුත් ඒක අපේ මේ අප්‍රකට නොවන උපක්‍රම කරනවානේ භාවනා මධ්‍යස්ථාන කියලා හද්ද නැතුව සක්පම් කරලා වාඩි වෙලානේ මේක කරන්නේ. ඉතින් යත්තත්තරදී හුස්මට හිත තියාන හිතියොත් හුස්මේ හිත තියානේනොර දැන් හෙමින් හෙමින් හෙමින් හෙමින් දැන් බුදුරජාණන් අපිට අල්ලලා දීලා තියෙන්නේ ආඳ යවල වල්පත අල්ලලා දීලා තියෙන්නේ. ඒක වල්පතත් ගලවෙනවා. වල්පතත් ආඳ යවා වල්පත ගත්තට පස්සේ ආඳගේ වල්පත වලිගේ ලෙසන සුළුයි හැඩයකට තියෙන. ඇල්ලුවට අහු වෙන්නේ. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයට ඉතාමත්ම ගෞරව කරලා. රහක් විතර දෙකෙනෙන් තමන්ගේ ඔළුවේ තියෙන ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වාගේ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය අත නෑර බලනකොට ඔක එමෙහිට එමෙහිට ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ගෙවෙන්න පටන් අර ගන්නවා කියනක භාවනා හැමන ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක ඕනම දෙයක හැටි. ඕනම දෙයක් දිහා වැඩි වෙලා බලනකොට ඒක තුනි වෙන්න පටන් ගන්නවා. ඒක නීරස වෙන්න පටන් ගන්නවා. ඒකේ ඒකාකාරීකමක් එනවා. තුනි වීම නීරස මේ තන්පත් වීම නම් ආශස් ප්‍රසාසයට ආවේනික ලක්ෂණක් කියයි. කොයිම වස්තුවක් හරි කමන්නේ ලෝකේ මුළු ලෝකේ පුරාවටම තියෙන විවිධාකාර තණ්හා වෙනකොට එකක් කරගෙන ඒකට තණ්හා කරන ගත්තොත් ඒකත් එක්ක givisumකට එළඹිලා මූල කර්මස්ථානය කරගෙන ඕනම අරමුණක් දිගේ නිවනට යන්න පුළුවන්. අසුචි පිටක් වුණත් ඇකෙස් ගහක් වුණත් හැම වුණත් දත් වුණත් නිය වුණත් මොන දේ වුණත් අත නෑර ඒකම බලහන් ඉඳ ගත්තොත් ඒක පිළිබඳව මුත්‍ති අනාලය චාග පටිනිසග්ග සිද්ධ වෙනවා <clears throat> ප්‍රශ්න වෙලා තියෙන්නේ ওই අතරමැදදී කාම තණ්හාව කියන ඉඳුරන් පිනවීමේ ආශාව නැති වුණාට ටික වේලාවක් යනකොට භව තණ්හාව ඔලුස්සනවා භවතණ්ණාව දුසලා කියනවා මෙහෙම දිගට ඉඳ ගියාම හෙට කන්නේ කොහොමද? එහෙම නැත්නම් ගෙදරුන් කන්නේ කොහොමද? නැත්නම් මේක හැමදාම මේකට කරන්න හම්බ වෙයිද? ආදි වශයෙන් ඔය දැන් නම් හරි ඉතින් ඊට පස්සේ කාලයේදී අපේ හිතේ හැට මෙහෙට දුවනවා මේක කොහොමද පවත්න්නේ කොහොමද? එහෙනම් දේශේ දිගේ හිතනවා මෙතන උනාට මම ගෙදර ගියාම කොහොමද කරන්නේ. ආදි වශයෙන් මේක කාලය සහ දේශේ දිගේ ඉතිං කල්පනා කරනවා කියලා කියන්නේ භව තණ්හාවමයි. ඉතින් භව තණ්හාව බොහෝම මෛත්‍රී ස්වරූපයෙන් බොහෝම කරුණා ස්වරූපයෙන් ඇවිල්ලා මේක ඉඳගෙන මෙහෙම භාවනා කරන දලා කියන්නේ පොතක් පතක් කියව ගන්න ඕනේ. ඉගෙන ගැනීම කෙරෙන්න ඕනේ වෙන ශිල්ප දැනගන්න ඕනේ ආරක දැනගන්න ඕනේ මේක දැනගන්න ඕනේ කියලා මේක අර ලන්දේදී කර හැමෙලා ගත්තා වගේ ඉතින් පතුරවන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය එක දන්නේ නැත්නම් ඒක පේන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් පහළ වෙන හිතවිලි වාගේ. Taman කර ආත්ත කුසලයක් හිතලා ආත්මනුකම්පාවෙන් පහළ වෙන හිතවිලි වාගේ. නමුත් මේ කාම තණ්හාව ගෙවිගෙන යනකොට ඒකට කරන වංචනික නැත්නම් ඡාඨ ගති මායාවී ගති නිසා මේ විදිහට භව තණ්හාව පහළ වීම ආගම වරද්දාගත්ත දෙයක්. ධර්මයේ මේක හොඳ ලස්සනට පෙන්ලා කියලා තිනවා ආගම මේ පණින විලෝන්ට අත්වල බඳිනවා. එයා කල්පනා කරනවා මෙහෙම ඉන්නට වැඩිය ආසවල් කුසලයේ හොඳයි මේ එක හොඳයි අරකයි මේකයි කියලා මේ අධි කුසලයේදී ඒක පැත්තක දාලා අර ලාමක කුසලයන් කරන කල්පනා කරනවා. ඒකනේ ලාමක කුසලයන්ගේ තියෙන ආගියන් ආඩම්බරයන් කතා කරන්න හදනවා. ඉතින් අර හන්දබාල ජනතාවට ලාමක කුසලෙ බොහොම වටිනවා. මොකද පව් කර කර ඉන්න දා තියෙන්නේ. නමුත් Taman මේ අතහරින්න හදන්නේ අධි කුසලයක්. අධි කුසලයේ අමතක කළා ලාමක කුසලෙ ගැන පොත් ලියනවා, කතා කරනවා, নানা ආකාර දේවල් කරනවා. ඉතින් ඒකකොට අපි දැනගන්න මේ කාම තණ්හා විතරක් අතහරිනවා කියන කාරියක් නෑ. කාම තණ්හාව අයින් කරපුවාම භව තණ්හාව උලුස්සනවා. අපි අර කාම තණ්හාව අතහරිනවා කියන එකට අපි පුංචි තව විවරණයක් කළොත් අපි භාවනා මධ්‍යස්ථානට යනවා කියන්නේ ලොකු කැපකිරීමක් තමයි. ඊට පස්සේ ඇස් දෙක වහ ගන්නවා කියලා කියන්නේ විශාල කාම තණ්හාවක් අතහැරීමක්. මොකද අපි මුළු ලෝකෙටම ඇති වෙන්න කෙලස් ගලන්නේ ඇස් දෙකෙන්. ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ අසීමිත කෙලස් ප්‍රවාහයක් වැඩ කරනවා. ඒ නිසා ඇස් දෙක වහනවයි කියලා කියන්නේ නොදකින් නොපතන් කියන තරහකට නෙවෙයි. මේ දෝරේ ගලන කෙලස් ප්‍රවාහයක් නැතර කරගන්න. ඊට පස්සේ ශබ්ද නැහැ වෙන තැනකට යනවයි කියලා කියන්නේ. සෑහෙන කැපකිරීමක්. ඊට පස්සේ මේ නාසයට ගඳ සහ දිවට රස අභිරමණය නොකරන ගන්න තීන්දුව කියලා කියන්නේ පුංචි කැපකිරීමක් නෙවෙයි. ඊට පස්සේ මේ කයට චේතනාපූර්වකව කයේ චලන නතර කරනවායි කියලා කියන්නේ. සැපදේ වාඩි වෙන එක හැබෑව. ඊට පස්සේ මේ චේතනාපූර්වකව චලන නතර කරනවා කියලා කියන්නේ කය පිළිබඳව සොයා බැලීම නතර කරනවා. මේකේ සෑහෙන කාම තණ්හා වගේ කේවාදාවීමක් තියෙනවා. මේකට ත්‍යාගය කියලා හොඳ ලස්සනට කියන්න පුළුවන්. මේ නිවන වෙනුවෙන් දුක් වළඳනවා. එහෙම නැත්නම් මේ ශික්ෂණ කරුක වෙනවා. නැත්නම් බයලජ්ජාව පිටව ගන්න. ඒක liverලානේ අපිට ඔය. මම දැන් මෙතන කියන තැනවත් එන්න වෙන්නේ. මම දැන් මෙතන කියලා පස්සේනේ අපිට ආශාර ප්‍රසවාසය දකින්න පුළුවන් වෙන ආශාසවත් දක්කට පස්සේනේ ආශාර ප්‍රසවාසය ගිවන් කරන්න හම්බ වෙන්නේ. ඉතින් ආශාර ප්‍රසවාසය ගිවන් කරගෙන යනකොට ඔය කාම තණ්හාවේ ප්‍රශ්න මතු නොවෙනවමත් නෙවෙයි මතු වෙන්නේ භව තණ්හාවේ. මේ මේ කියන චිත්තක්ෂණය දැන් නම් හම්බ වුණා. මේ යන්නේ හරි පාරේද? එහෙම තමයි හුස්ම නැතිලා ගිහලා මැරලා යයිද? එහෙම නැත්නම් පැටලිලාද? ආදි වශයෙන් ඒ අල්ලලා දීපු හුස්ම ආන්දාගේ වලිගේ වගේ කියවිගෙන කියවිගෙන යනකොටදී පුදුමාකාර තර්ක විතර්ක හිතට පහළ වෙන්න පටන් ගන්නවා. ඒක සාධාරණයි. මොකද ලෝකේ මේ තාකල් අපි තණ්හාවෙන් බැඳිලා, තණ්හාවෙන් විලිලා, ගැලිලා ගත කරපු කෙනාට ඒක ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා දක්නට මේ බය පහළ වෙනවා. ඉතින් එතකොට අසුවිරු ඥානේ නැත්තම් ඒ වෙලාවේදී ඒ ලෑස්ති වෙලා ගියේ නැත්නම් ඒ වෙලාවට අවශ්‍ය කරන ඒ චින්තාමය මේ සාධාරණීකරණය නොලැබුණොත් ඒකේ මනුෂ්‍යර පේන තියෙන්නේ මේ භාවනා කියලා කියන්නේ විචිත්‍ර දෙයක් කම්මැලි කරවන එපා කරවන හිතුව පැතු දේවල් නොලැබෙන දුක නැති කරන එකක් නෙවෙයි ඊළඟ දුක වළඳන වැඩක් කියලා පේන්න පටන් ගන්නවා නමුත් ඒ වෙලාවේදී මේ ඇති වෙන ත්‍යාගවන්තකම පටිනිස්සග්ගය අවබෝධ කරගන්න බෑ මොකද කාම තණ්හාව ඉක්මවලා භව තණ්හාව ඇවිල්ලා. දැන් මේ භව තණ්හාව සඳහා සාධාරණයි මේක කරුණාව මංගලයේ අනුකම්පාව මෛත්‍රියයි මේ කල්පනා කරන්නේ කියලා යුවා කල්පනා කරනකොට ඒක බිඳෙන ඒක කැඩෙන ඒකට තුවාල වෙන හිංසා වෙන දෙයක් ආපම එකපාරට කිපේ. මිච්ඡරත් ඇවිල්ලා යන්දම් ගැට ගන්නකොට ඔන්න කවුරු හරි කයි. ඔන්න කවුරු හරි සත්‍යයක් කරනවා. එහෙම නැත්නම් අයාල යන හිතිලක් ඇලව අදිනවා. නැත්නම් කකුලේ ඔන්න කොනක වේදනාවට පටන් ගන්නවා. එතකොට අර වේදනාව පිළිබඳ පුදුමාකාර තරහාවක්. අර සද්දේ පිළිබඳ පුදුමාකාර තරහාවක්. අර හිතවිල්ල පිළිබඳ පුදුමාකාර තරහාවක් එනවා. අර භව තණ්හාව තිබුණු පලිය පමණටම ඒකට බාධා වෙච්චාම විභව තණ්හා වෙන්න පටන්. විභව තණ්හා කියන්නේ තන්නේ ද්වේෂය, සුද්ධ ද්වේෂය. තණ්හාවේම හේවණල්ලක් තමයි. ද්වේෂයක් එන්නේ ඉල්ලන දේ නොලැබීමෙන්. එතකොට පැති දෙකක් තියෙනවා. තියෙන දෙයට ද්වේෂ කරනවා නොලැබෙච්ච දෙයට ප්‍රේම කරනවා මේකේ නොලැබෙච්ච ප්‍රේම කරාට අපේ තියෙන සීමාකාරී සාධක නිසා පවතින දෙයට වෛර කිරීම සාර්ථකව සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන අයට තද වෙනවා වැඩි. කාම තණ්හාවෙන් ණයට ඒ ප්‍රශ්නේ නෑ. ඒගොල්ලන්ට භව තණ්හාව විවතන ප්‍රශ්න නෑ. ඒගොල්ලෝ කාම තණ්හාවෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් බොහොම ජයට එලි ගලි වාසය කරන නිසා ඒගොල්ලන්ට තියෙන්නේ මේ ආසාවේ ප්‍රශ්නයක්. ඉෂ්ට නොවිච්ච ආසාවේ ප්‍රශ්නයක්. භාවනා කරන එක දැනගෙන කාමයේ එක එක ක්‍රමයෙන් දීලා දාලා මේ ඇති කරගත්ත අර ආනාපානෙත් ගිවිගෙන යන තරමට සාර්ථක වුණාට පස්සේ ඊ යන භව තණ්හාට විරුද්ධ වෙන විභව තණ්හාව ද්වේෂී වශයෙන් වැඩ කරන්න ගියාම ඒක මේ ධම්මසංගණී අටුවාව පවා පිළිගන්නවා සිල් නැති මනුස්සයා සංසාරට බඳින්නේ තණ්හා වුණාට සිල් නැති මනුස්සයා සංසාරට බඳින්නේ ද්වේෂයෙන් කියලා. ඊට ප්‍රශ්න වෙන්නේ ද්වේෂය. මට මේ සිල් ලක ගන්න බැරි අසවල නිසා, අසවල් දේ නිසා. එහෙනම් මම කොච්චර උත්සාහ කරත් මේක කරගන්න බෑ. ඒ කරගන්න බැරි කවදාකවත් ඒ තියෙන මොහේ නිසා Tamange දෝෂේ පේන්නේ නැහැ. ඒක පේන්නේ අසවලාගේ දෝෂේ. මේක නෑ. මේක මෙහෙමයි කියලා. ඒ නිසා සිල්වන්ත වුණාට පස්සේ ඒ මනුස්සයාටත් මේ බණ අදාළ වෙන්න ඕන නිසායි සරුවචනසේ කාම තණ්හාව පමණක් කියන්නේ නැතුව භව තණ්හා විභව තණ්හා කියලා තුනකට පෙන්ලා දීලා තිනවා ඒකෙත් කාම තණ්හා භව තණ්හා දෙක බුද්ධාගම පිළිඅරන් තිනවා නමුත් විභව තණ්හාව බුද්ධාගම පිළිගන්නේ බුද්ධ ධර්මයේ විතරයි පිළිගන්නේ බුද්ධ ආගමේ පෙන්වන්න උත්සාහ කරන්න ඒක වසංගලා තියෙන්නේ මොකද්ද මේ විභව තණ්හාව කියන්නේ කියලා. විභව තණ්හා කියන්නේ කාම තණ්හාවෙම හේවණල්ලක් තමයි. ඒක නිසා භාවනා කරන්න යනකොට භාවනා දියුණු වෙගෙන එනකොට මේ නුරුස්නා ගති වගේක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක මේ මේ ඒක මංගල ලක්ෂණයක් ඒක. හොඳ දෙයක් දැනගෙන ගියොත් දැනගෙන ගියොත් තමයි hina වෙන්න පුළුවන්. මේ කොහෙද යන්නේ නැද්දයක් අල්ලගෙන දැන් ඉස්සන මේ කාම ආසාව ඉෂ්ට කරගන්නයි අපි දාංගට ගැහුවේ. දැන් ඒව නෙමෙයි. දැන් මේ සදාචාරයක් ඉස්සර කරගන්න. එහෙම නැත්නම් මේ අත්කලමතාන යෝගෝ කාමසුකල් ඉස්සර කාමසුකල් යන්නේ ඉස්සර කරගෙනයි ඔය කාම තණ්හාව වැඩ. දැන් හුඟාවක් කරලා අත්කලමතාන යෝගයට වැටලා ස්වයං විවේචන සහ අනුංග විවේචන කියාට පස්සේ දන්නේම නැහැ මේ විභව තණ්හාව වැඩ කරන. ඒ හරියක් ඒ ඒ වගේ පළාතක් අටුවාවේ සඳහන් වෙලාම නැහැ. එතන උත්සාහ කරලම නැහැ. මොකද ඒ අර තිබිච්ච බාහිර ආගමික බලපෑම නිසා වෙන්න ඇති මොන දේ කරලා හරි කමන්නේ ඒ කියන්නේ ආගම රැක ගන්න අදහසින් තරහ ගියක් කමන්නේ කියන අදහසක් වගේ මේ අටලයිලි වගේක් තියෙනවා මම මේ බාහිර ඉන්ටර්ස්න වෙන්නේ ඇතුළේ ওই සෙල්ලම වෙන්නේ කියලා ඇතුලේ Tamanට මේ භාවනා කරගන්න බැරි ඇතුලේම තියෙන විභව දන්නාවේ කැපිපෙනීමක් ඉස්මතු වීමක් කියන එක කාටවත් වැටෙන්නේ නැහැ. හිතෙන්නේ අසවලා මම මේ කරගෙන යන භාවනාවට හරස් කැපුවා, නුහුරු වුණා, මේ දේ ලැබුණේ නැහැ, අර දේ ලැබුණේ නැහැ කියලා ඒත් ඇති දෝෂයක් නන්නේ. වෙන්නේ මොකද? තියෙන දෙයට වෛර කරන්න පටන් ගන්නවා. මේක නිසයි මට අරක නොලැබුණේ කියලා තියෙන දෙයට වෛර කරන්න පටන් ගන්නවා. අන්තිම ඒවට කියන්නේ විකෘති. එහෙම නැත්නම් කියනවා ෂටගති මායාව ගති වංචනික ගති තමයි හරිම විකෘතියක් වැඩ කරන්නේ මේ මිනිස්සයා ඒ දැනට ඉදිරිපත් වෙච්ච දේවල් වලට වෛර කරන හැටි ඒක කවදාකවත් කියන්නෙත් නැහැ කියනකට කැමතිත් නැහැ අහු වෙනකට කැමතිත් නැහැ වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ උඩ හිතියක් කටු බිම හිතියක් කටු. ඉතින් මේක හොඳට පේන්න පටන් අර ගන්නවා ආනාපානේ සංසිඳනකොට. සංසිඳනකොට කම්මැලි වෙනවා. එපා වෙනවා. නීරස වෙනවා. බය හිතෙනවා. තනි හිතෙනවා. තමල කාලේ යන්න හිතෙනවා. ඉතින් ඒ වෙලාවේදී අටුවාචාරින් වහන්සේලා පවා අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා. ඒලාට ඒ ගුරුවරයා ඒ මූල කර්මස්ථානේ භාවනා මධ්‍යස්ථානේ සියල්ල එපා වෙන ගතියක් එනවා. හැබැයි ඇහුවොත් මොකද මේ මේක එපා කියලා මොකද කරන්නද මේට වඩා හොඳින් භාවනා කරන්න තමයි යන්නේ එනතම් වෙනතම් හොයන්නේ වෙන්නේ මොකද්ද අර තියෙන එකලස කඩලා යනවා අර තියෙන හැල්ම කඩලා යනවා එයා හිතනවා එතන ගියාමත් මේක හරියයි කියලා පලාතකට කරගන්න හම්බ වෙන්නේ හරියන වෙලාවල් නැති වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ ස්ථාන මාරු කිරීම හරියන වෙලාවලුත් තියෙනවා බොහෝ වෙලාවට වෙන්නේ ආයෙ ගිහිල්ලා මුල ඉඳලා කාම තණ්හා ඉඳලා වැඩ කරන්න සිද්ධ වෙනවා ඒක නිසා මේ ජෝ තස්සායම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන කතාවේදී මේ ආනාපානේ සංසිඳනකොට අර්ථකතනේ සම්පූර්ණ වෙනස් තාලයකට කරන්න වෙනවා. ඒ මොකද එතෙන්ද එනකන් ආනාපානේ ඉස්සර කරගන්නකන් ආනාපානේ මුණට මුණ දානකන් එයා අතහරින දේවල් ආමිෂා නිර්ආමිෂ වස්තු වශයෙන් පෙන්වන්න පුළුවන්. එයාට හරින්නේ අපදරවන් අතහරිනවා, ගවල්දරවන් අතහරිනවා, සප්පාසුකම් අතහරිනවා, ඉරියව් වෙනස් කිරීම අතහරිනවා, රූප බැලීම අතහරිනවා, සද්දහිම අතහරින සියල්ල අතහැරලා ආනාපානෙ ඉස්සක ගන්න. දැන් ඊට පස්සේ ආනාපානෙ ගෙවෙන එක ඒ උණ්ඩගේ දක්ෂකමක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. අන්නේ න්‍යාය ධර්මය අනුව ආනාපානෙ ගෙවෙනකොට කරන ව්‍යාපාරවල තියෙන්නේ ඒ වෙන දෙයට වෙන්න අරින්න බැරි කම. මෙතෙක් කළා යමක් කළා අපි. අතහැරීම තදා යමක් කළා. දානයක් කෙරුවා. ත්‍යාගයක් කරා. මෙතන දැන් වෙලා තියෙන්නේ මේක ස්වභාවයෙන්ම ගෙවිගෙන යනකොට අපි ෂට ප්‍රඥා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වංචනික ධර්මයක් වැඩ කරනවා. ඒකට එහෙම වෙන්න නොදෙන්න. එතකොට දීලා දාන්න තියෙන්නේ ඔන්න ඔය මතුවෙන ෂට ප්‍රඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකයි කරන්න තියෙන්නේ. ඔය හිතට එනවනේ নানা ආකාර සැක নানা ආකාර වංචනික ධර්ම රාශි රාශි වශයෙන් ඉන්න පටන් ගන්නවා. එන්න පටන් අර ගන්නකොට අපි කරන්නේ ආනාපානේ දීලදාර ওই වංචනික ධර්ම ටික ගෙට ගන්න එකයි කරන්නේ. එහෙම නැත්නම් ওই ෂට ප්‍රඥාව ගෙට ගන්නවා. ඉතින් මේ ෂට ප්‍රඥා ගෙට ගත්තොත් ඌ ෂට කෙනෙක් වෙනවා. වංචනික මිනිසෙක් වෙනවා. මායාකාරී මිනිසෙක් වෙනවා. බුදුරජාණන්සේ මේ පාරේ ගිහිල්ලා උන්වහන්සේ මතක් කරා මෙතෙන්ට යනකම් උඹ මේ අම්මා අප්පා පුරුදු කරපු විදිහේ දාන වස්තු දීපන්. කැපකිරීම කරපන්. කෙරුවට පස්සේ උඹට හම්බ වෙන වාසිය තමයි ඒක තනක ටික වෙලාවක් ඉන්න පුළුවන්. මූල කර්මත්තානේ මූල මුණ දාලා ඉන්න පුළුවන්. ඒක දිගට බලනකොට මේ ස්වභාවය තමයි ඒක මෙත්තුණි වෙන එක. නීරස වෙන එක. ඒකාකාරී වෙන එක. ඒකේ තියෙන විචිත්තත්වය නැති වෙන එක. පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ආන්න මේක වීගෙන එනකොට අපේ හිතට අනුසය ධර්ම එහෙම නැත්නම් පරිවෘත්තාන කෙලෙස් බහුරූ කෝලම්පාගෙන නානා ප්‍රවේශ නිරූපණ කරගෙන එන්න පටන් ගන්නවා අපේ කෙරේ බොහොම අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කොට පෙරකෝරුකම් දෙනවා. ඒ කොට පෙරකෝරුකම් පොදු වචනෙන් කියනවනම් සැකේ කියලා කියෙහි. මට දැන් මේ හරියනවද වරදිනවද කියලා නිතරම අහන්න හිතෙනවා. මේ ලියන්න දිනවල ඔබ ඔබ බලනවා. එන තමයි allele තැම්බීගෙන යනකොට වැහුම් අරලා බලනවා කුරක් කරලා බලනවා ඒ තැම්බිලක් කියලා. අය වැහුම් අරින්න වාරයක් පාස ඇටකුණා වෙනවා. මේ එකක් තියෙනවා. ඉතින් මෙහෙම බය කරන්න කලබල කරන්න දෙයක් නැහැ. වැහුම් අරින්න නැති එක එක්කත් මේ ලෝකේ නැහැ. හැම කෙනාම කවදාකවත් මේ මාර්ගයේ මාර්ගයේ වශයෙන් අමාර්ගයේ අමාර්ගයේ වශයෙන් තේරුම් ගන්නෑ. ඒ නිසා එතන තියෙන මේ අතහැර දැමීම, ආලය හැරපීම, ත්‍යාගය ඊ타මත්ම ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත භාවය නැතිකමට අපි කියනවා සැකේ කියලා. ඒක නැති කරන්න බෑ කමඨං සුද්ධ කියලා කියලා වැඩක් අපි කරන්නේ. ඒක තියෙන එක ඒක තමන්ගේ సంతානේ ස්ථාපිත කර ගැනීම තමයි කියන්නේ ලෑස්තිලා යනවා කියන්නේ. මෙහෙම දෙයක් දැන් වෙනවා මෙතෙන් එනකන් නම් දේවල් දීලා දැම්මා. දැන් තියෙන්නේ දීලා දැමීමේ පාස්කම් යරත මේක ගෙවි යනකොට ඒකට එහෙමම නිසිනින්දේ ගෙවෙන්න ආරින එකයි. ඒක මේ සංසාරේ ඉගෙන ගන්න අපේකට නෙවෙයි. ඒක මේ ලෝකායත විෂයන් කිසි තැනක උගන්නන දෙයක් නෙවෙයි. ඒක ගෙවෙන වෙලාවෙදී මට පුළුවන්ද ඒක වලහකම වලක්කමින් මතුවෙන මේ සැක මතුවෙන මේ নানা ආකාර එපා වීම කම්පා වීම බය ගති චලන ගති කම්පන ගති සේරම මේ හිතේ බහුරු කොලම් බව දැනගෙන ඒක එපයි කියන්න යන්න එපා. වයින් එකෙන් වෙන්නේ හිත සෞඛ්‍ය සම්පන්නයි කියන්නේ. ඒ එන දේවල් මම නෙවෙයි එන දේවල් මගේ නෙවෙයි එන දේවල් මගේ ආත්මය නෙවෙයි කියලා ඒකට එන විදිහටම යන්න ඇරියොත් මේ කණින් ඇවිල්ලා අර කණේ යන්න අරිනවයි කියලා කියන්නේ ඕනත් දෙයක් ඇහිච්චාම මේ කණින් ඇහුණා මේ කණින් ගියා ආන් එහෙම යන්න පටන් අරගත්තොත් ලෝකේ කවදාකවත් අපි ක්‍රියාත්මක කරපු නැති අමතර ඥානයක් සූදානම් ශරීරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙනවා ගෙවීමෙන් පවතින ආ වූ ආස්වාස ප්‍රසවාසයේ කියන යහ මාර්ගය තියෙනවා. ඒකට අතුරු ආන්තරා කරන හිතවිලි, ශබ්ද, වේදනා, අනුසය ධර්ම ගොඩාක් තියෙනවා. දැන් මේ දෙකෙන් ඕන එකක් ගැනීමේ ප්‍රස්තාව ක්ෂණය යෝගාචර සමසේ තියෙනවා. ඉතින් කොයි එකද ගන්න කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම අපි කරන්නේ අර විචිත්‍ර වූ ෂටදේ මායාවිකාරී දේ ශක කටයුතු දේ ඉස්සර කරගෙන මට ඉස්සරහට යන්න බෑ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ මේකේ මේ මේ සැකේ විසඳ ගන්න ඕනේ කමඨාන් සූත්‍ර කර ගන්න ඕනේ කියලා ඒක නොසලකිය යුතු දේ පුංචි කළ බැලිය යුතු දේ විශාල කර ගන්න. ඒකලේ ලොක කර බැලිය යුතු ලං කර බැලිය යුතු ආසන්න කර බැලිය යුතු උච්චන්න කර බැලිය යුතු ආනපානිය අතක්. ඉතින් එතකොට කොයි අතට යනවද කියලා එතකොට ඉතින් යෝගාවචරම හිතා ගන්නවා අපි කෝකටද අනුග්‍රහ කරන්නේ. අපි විසින් තනිය යුතු වැඩි යුතු භාවිත කළ යුතු බහුලීගත කළ යුතු සමීප කර බැලිය යුතු ආසන්න කර බැලිය යුතු ආනාපානට ඇඳි මිටෙන් බෙදලා ඒකට බාධා කරමින් පැමිණෙන දේවල් තුන ඥාන කියලා හිතාගෙන එහෙම නැත්නම් මා වාරසා කරන්න ආපු කරුණා සම්බන්ධ බාහිත හිතවිලි කියලා හිතාගෙන ඒවට පොර දාන්න. ඉතින් මේකේ කවදාද අපි මේ මාරුව තේරුම් අරගෙන හරියට මාරු වෙලාවෙදීම කඩුව දෙන එකට අතර කඩුව දීලා කොපුව දෙන එකයි කොපුව දෙන්නේ. මෙතෙන්දි බලපාන්නේ විචිත්තතාවය පමණයි. අරමුණ ඒකාකාරී වෙමින් වෙමින් වෙමින් නිරෝධයේ පැත්තට යනවා විරාගයේ පැත්තට යනවා එපා වෙන පැත්තට යනවා. බාහිරින් පැමිණෙන දේවල් ප්‍රියමනාපම නෙවෙයි අප්‍රියමනාප වුණත් කටුකරෝසන ගතියක් තියෙනවා ගොරෝසු ගතියක් තියෙනවා ඒ නිසා අපිට හිතෙනවා නිකන් ඉන්නවට මේ අර නිකන් ඉන්න බව අහලා ගියත් ඇති කියලා තියෙන කතාව. නිකන් පාළුවේ බලා ඉන්නකොට කතා දෙනම් වෙන එකක් නෑ. නමුත් අහන්න බලන්න කට්ටිය එනවා. ආන්නේ වගේ එන සැකේ ඔලුවෙන් තියා ගන්නවා. එන පුංචි කරදරේ ලොකුෙන් කර ගන්න. ඒක මේ පුංචි කිව්වට පුංචි වැඩක් නෙවෙයි. ශීජිනසා ගන්න මට්ටමට යනවා. තව කෙනෙක් එක්ක රණ්ඩු පර සරුවල් කරන මට්ටමට යනවා. ඒක නැත්නම් ඒ වෙලාවේ ආනාපානයට සදාතනික වෛර කරන ආය හුස්ම පේන්න බැරි මට්ටමට යන්නේ ඉතියි. ඉතින් මේ ඔක්කොම අපි දකින්න තියෙන්නේ මේ ෂට මායාවී වංචනික ගති. එහෙම නැත්නම් විකෘතිතා. ඉතින් මේ විකෘතිතා ටික තමයි අනික් සාස්තුන් වහන්සේලා නොදැක බුදුරජාණන්සේ දැකපු දේ. ඒ නිසා ඒකට එන්න දෙන්න ඕනේ. ඒව හරියට වැමෑරිල්ලක් වගේ. ලයිබ්‍රරි එකක් වගේ. තුවාලයක තියෙන සැරව පිට වෙනවා. ඒ නිසා වනමුකේ බහන්න හොඳ නැහැ. ඔය දර්පණයට වෙදකම් කරනකොට වටේට මේ ඒකට මම දන්නේ පාප්ප වගේ ගාලා වනමුක ඇරලා තියන්නේ. අර අර ඕජාව ගලන්න ඕන. ඉතින් ඒකට ඉංග්‍රීසි වෙදකමේ කියලා කියනවා. ඒකට ඕකේ විස බීජ එනවා. ඒ නිසා මේක ප්ලාස්ටර් කරන්න කියලා. සිංගල් වෙදක් කියන නෑ නේ බය වෙන්න එපා. වනමුකේ විෂ එළියට යන. ඒ වගේ ආනාපානෙ හොඳට ගිවිගෙන සමාඩ මුලදී වෙනවා. සමාඩ මැදදී වෙනවා. සමාඩ ඕන සිුම් වෙනකොට ඉතින් නානා බහුරු කෝලං එන්න පටන්. මේ බහුරු කෝලං වලින් මමයා කියන්නේ කවුද කියන එක. නැත්තම් මම මෙතෙක්කල් කපඩා කරගෙන මම කියාගෙන හිටපු කෙලස් ධර්ම ටික. ඒක ගොඩක් වෙලාවට කාපට් එක යට තිබුණේ. එහෙම නැත්තම් අනුසය. ඒක එන්න අරිනකොට එන්න අරිනකොට තමයි තේරෙන්නේ ඒවා පැමිණෙන්නේ ගොඩ පෙරක දෝරුවන් වගේ අපේ හිසුප සිද්ධිය කල්පනා කරන්න වගේ තමයි එන්නේ. මේ කරන්නේ මොකක්ද අර සියුම් වේගන යන ආස්වාස් ප්‍රසවාසයේ වෙනුවට නැත්නම් ගත්ත මොනාර මොනාරි වෙනුවට විචිත්‍රත්වයක් ඇති කළ ගන්නවා. එහෙම නැත්නම් අනාකූලව බරන ප්‍රවාහය ආකූල කළ ගන්නවා. ඊට පස්සේ අපි විශිෂ්ට ඥාණයෙන් අර ආකූලකමට ඔටුනු පලක් කරනවා. එයාට කියනවා ඔයා සභාපතිකමට හොඳයි ඇවිල්ලා වාඩි වෙන්න කියලා ආනාපානට කියනවා පොඩ්ඩක් පැත්තකට වෙන්න ඔයා සුදුසු නෑ ඔයාගෙන් කිසි මේ සේවයක් වෙන්නේ නෑ ඔයා ඔහේ කරබන ඉන්න කෙනා එහෙම නෙමෙයි මෙයා හොඳයි කියලා මූලිකත්වය දෙනවා ඉතින් දුන්නා පස්සේ ආනාපානේ හෝ සතිය කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් කරන්න යන්නේ නෑ ඔව් සරුවචනාංශය ඇතුළේ මහෝත්තමයන්න් වහන්සේලා වැඳලා ආනාපානට කියනවා ඔබතුමා රාජ්‍ය කරන තාක්කල් නැත්නම් ආනාපාන සතියට කියනවා ඔබතුමාලා රාජ්‍ය කරන තාක්කල් මේකේ අකුසල් නෑ විචිත්‍රත් නැහැ. නමුත් අකුසල නැහැ. මේක තමයි මහෝත්තමයන් වහන්සේලාගේ ක්‍රමය. සතිය තියෙන තාක්කල් පවු නැහැ. අර අනිකුත් වෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම එක්ක අනුසේ වශයෙන් එක්ක පරිඋත්තාන වශයෙන් කෙලෙසයක් එක තමයි ඒකමයි ඒකේ තියෙන විචිත්‍රත්වය මේ ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා කියන මේ ආකූල වචන බොහෝම සමානයි කෙලස් කියන වචනේ. කෙලසන ගතියක් තියෙනවා. අර පිරිසිදුෙක් කෙලසන ගතියක්. ඒ කෙලස් වල තියෙන අනිපාහර ගතිය තමයි කොච්චර පිරිසිදුයක් වුණත් කෙලසන්න පුළුවන්. කදාකත් ලැජ්ජාවක් නැහැ. අනේ මෙච්චර පිවිතුරු දෙයකට නේද මේ ඉගෙන තියන්නේ කියලා කෙලස් වල එහෙම එකක් නැහැ. ඒ මොකද මේ දෙකටම ඉදිරිපත් වෙන්නේ මානසිකාරයෙන්. එක්ක යෝනිසමස්කාරය එක්ක අයෝනිසමස්කාරය කියන අභ්‍යන්තර සාධකයක්. අයෝනිසමස්කාරට ගියොත් අපි ඒ වෙලාවෙ වෙන සැකේ ලුක් කරගන්නවා. බයගතිය ඉස්සර කරගන්නවා. පාළු ගතිය ඉස්සර කර ගන්න. කම්මැලි කම ඉස්සර කර ගන්න. එපා කරන ගතිය ඉස්සර වෙලා අම්මෝ මහ විනාශයක් වෙන්න හදන්නේ කියලා ඒක ලොක් කර ගන්න. එතකොට ඉබේම ආනපානෙ කොම් වෙනවා. යෝනිසෝමනසිකාරය આવොත් පේනවා මෙතන තියෙනවා ත්‍යාගවන්තකම. මොකද්ද ත්‍යාගවන්තකම කියලා කියන්නේ? ගුරුසු ආනාපානේ ශුන් ආනාපානේ මාර්ගෙන් දිගදා. ශුන් ආනාපානේ අති ශුන් ආනාපාන මාර්ගෙන් ගෙවලා. ඒතකොට වටේ ගොරෝ ගොරවා කණ්ඩ පණින්න ව්‍යාකර දෙිනුවක් වගේ ඔය කෙලස් ටික හටි කොනවට කරනවා. ඒ කොච්චර හෙල්ලම් කරත් Taman එළඹ සිටි සිහිය අප්‍රමාදීව උච්ඡන්නව ආසන්න රාණාපානේ ගෙවා දවන වැඩ පිළිවෙල කරගෙන කරගෙන යනවා. එතන ඒ විරාගයක් විරාගය කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ ගොරෝසු දේ බොහොම ටිකක් රසවත්කමක් තියෙනවා. සිත්තන්දර ගතියක් තියෙනවා. සියුම් දෙයක නැහැ. ඊටත් වැඩි අතිසියුම් භාවයට යනකොට සියුම් ආනාපානයේ තියෙන රසවත්කමක් නැහැ. ඒකට හේතුව පෙන්වන්නේ ආනාපානයේ ගොරෝසු වෙලාවේදී ආශ්වාස ප්‍රශ්වාසය අතර වෙනස. ආශ්වාසෙන් ආශ්වාසයට වෙනස ප්‍රශ්වාසෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් ආදී විචිත්‍රතා තියෙනවා. නමුත් ආනාපාන කිවිගෙන යන්න යන්න ඒ ඔක්කොගෙම තියෙන පොදු ලක්ෂණ මතුවෙන ඔහේ චලනයක් විතරයි. කම්පනයක් විතරයි. සමහරට හුදු ආලෝකයක් විතරයි. ඒකේ ආශ්වාසය අඳුරන්න බෑ ප්‍රශ්වාසය අඳුරන්න බෑ. එතකොට අර විචිත්තතාව වෙනකොට ඒකාකාරීකම එනකොට ඒකට කියන විරංජන වෙනවා කියලා. විරා විරජ්‍යති පංජනය කරන්න දෙයක් නැති වෙනවා. මේක නිවන් මඟ දන්නවනම් මේක නිවන් මඟ කියලා දන්නවනම් රංජනය කිරීම රාමණය කිරීම සංසාරේ බව දන්නවනම් දැන් මේ ඉබේ කෙරදෙන නිවන් මාර්ගේ ඉබේ සැලසිලා එන විරාගය නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වෙනවා. ගොරෝසු ආනාපානේ සිවුම් ආනාපානේ පාටපත් වෙනවා කියලා කියන්නේ ගොරෝසු බව නිරුද්ධ වෙලා යනවා. ඒ සිවුම් එක අතිසිවුම් වෙනවා කියන්නේ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙන වචනේ ලස්සන වචන ඔච්චරමයි ඔකට කියවන්නේ. මේ නිරුද්ධ වේගණයට නිසිනින්ද මේ එක සැරේ වෙනව නෙවෙයි ඉස්සලා හුස්මට වැඩි මේ හුස්ම කෙටි වෙනවා සිවුම් වෙනවා. ඊගා හුස්ම ඊට වැඩි කෙටි වෙනවා සිවුම් වෙනවා. ආන්නේ වැඩපිළිවෙලට බාධාවකින් තොරව වෙන්න දෙන එකට සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරනවා කියන. අනුග්‍රහ කරනවා කියලා ඒකල නිසින්ින්ද වැඩෙන්න පාසුකම් සලසනවා ගොවියා. පැලයකට අවශ්‍ය කරන වතුර, පොහොර, ආලෝකය, හුලං ලැබෙන්න බලලා නිසින්ින්ද වැඩෙන්න ආවේ. නමුත් මේ වෙලාවේදී ඒක නීරස වෙනවා. ඒක පාළුයි, ඒක තනි, ඒක නිබ්බිදාව පහල වෙනවා කියලා රසලෝලීත්වයට වැටිලා. එහෙම නැත්නම් අනිකුත් ලෝකායත විෂයන් වගේ මේකෙන් ලාභේ සත්කාරේ සම්මාන සිලෝකේ දැන් තමනරි ඔරෝජනයක් ලැබෙනවා කියලා හිතන පටන් අරගත්තොත් ඒ අර ඡාග පටිනිසග්ග මුත්‍ය අනාලෝකය සන්දර්භයට සම්පූර්ණ විරුද්ධ පැත්තකට යනවා. නමුත් ඒක අර ගිවා දමනලාදී එහෙම ගිවා දමන්නේ සක්කායයි. එතන සක්කායල තියෙන රූප ධර්ම ටිකක්. එන්න තියෙන රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප කියන ඒවා ඔක්කොම අපි මුලින්ම නොයනා තාලට ගබලා ගත්ත ආවත් සාධාරණ නැහැ. පොට්ටබ්බ රූපේ අල්ලන. අල්ලලා අනිත ඔක්කොම අයින් කරගෙන ගියේ. දැන් පොට්ටබ්බ රූපේ කියන ආනාපානෙත් ගොරෝසුකම සියුම්කමන සියුම්කම අතිසියුම්කමන කියලා දැනෙනා නොදැනෙනා තාලට යනකොට ඒ නිරුද්ධ වීම දැන් පියවර ගන්නකෙත් වෙනවා. පිච්චාම සක්කාය දිට්ඨියේ තියෙන රූපස්කන්ධය නැත්නම් රූප උපාදානය ගෙවෙන එක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. භාවනා කරන එක කරන්න තියෙන නිසිනින්දී ගෙවෙද්දී ඒකට එහෙමම යන්න ඇරලා ඒකට බාධා වශයෙන් එන්න පුළුවන් මේ විචිත්‍රත්වය විවිධාංගීකරණය. එතන සැකයිපත වීම, ආයෙන් හුස්ම ගැනීම, එතන මේ ඔක්කොම තරදලා හිත නින්දට වැටෙන එක. ඒව නොවෙන්නම කබලා ගන්නවා. එහෙම නැත්නම් මේ මේක නිසිනින්ද වෙන්න ඇරලා අරසාව සලසන්න ඕනේ. බාධාකින් තොරව වෙන්නේ. අනුග්‍රහ කරන්න ඒ අනුග්‍රහ බුදුහාමුදුරු කියලා දෙන්නේ. ඒක ඔක්කොම සාමාන්‍ය බුද්ධිය. දැනගෙන තියෙන්න ඕනේ මේක සංසිඳනවා මේක අම්මා අප්පා කාලේවත් අත්තා මුත්තා කාලේවත් වෙච්ච එකක් නෙවෙයි. මේක හැමදාම අපිට හම්බ වෙන්නෙත් නෑ. අනේ ඊටත් වැඩිය අද මේ විරාගය විරංජනීය රමණීය කරන එක වෙනුවට විරංජනීය කිරීම. ඊගාට නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ කර දැමීම. ත්‍යාගවන්ත වෙන එක, පේන හරිය, දැනෙන හරිය, භාවය අතහැලා දාන එක පටිනිසග්ගය කියලා කියන්නේ ත්‍යාගය කියලා දීලා දාන එක අතහැරලා දාන එක මුත්‍ති කියලා එක මේ දැනෙන මේ ලාවට හරි දැනෙන දේෙන් මේක මන මිදෙන්න නැත්තම් කියලා. අනාලයෝ කියලා කියන්නේ මේකට ආලේ හැරපන්න පුළුවන් නම් ඒක හොඳටම පේනවා ගඟ දිගේ ඉහළට පේනන අදිෂ්ඨානයක් තියෙනවා. ඉතින් මේක කවදාකවත් ලාවටවත් එලිපත්වත් පාගපු නැති කෙනෙකුට මෙහෙම බණක් කිව්වොත් ඉතින් අත් උගාවක් වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. නමුත් යම් ප්‍රමාණයකට ගිය කෙනෙකුට තමයි ලැජ්ජාව පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කුසල ඡන්දයක් පහළ වෙන්න තියෙනවා. මින් එහාට කෙරෙන දෙයක් නෑ. දැන් තියෙන්නේ උදැල්ලෙන් අයින් කරන, සවලෙන් අයින් කරන තියෙන කුණු ඉවරයි. දැන් තියෙන්නේ කන් හැන්දෙන් ගණ්ඩායි තියෙන්නේ. ප්‍රවේශමෙන් අර ඉතුරුලා තියෙනවා යම් කිසි බයක්, යම් සැකයක්, යම් නිින්දට යන ගතියක්, යම් හයියෙන් මේ වෙලාව හුස්ම ගන්න ගතියක්, යම් ආකාරයෙන් පරියන්කෙන් නැගිටලා යන්න ඕන කියලා හිතන ගතියක්, යාප් වෙලා, බැගෑ වෙලා යටහත් පහත්ලා කියන්න ඕනේ මේ ගෙවෙන ගෙවිල්ල හේම යන්න මම තව එක චිත්තක්ෂණයක් තව ඩිංගිත්තක් නින්දට නොවැටි සැක නොපදවා ආයාසෙන් හුස්මගෙන යන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් අනුග්‍රහ වශයෙන් මේ ත්‍යාග පටිනිසග්ග මුත්‍ය අනාලයෝ කියන කටයුතු වෙන්න ආරිනවා ඉස්සලා තිබුණේ නරකයි කියන දේවල් වෙන් අයින් කරපිට දැන් තියෙන්නේ හොඳ වැවෙනකොට ඒකට නිසින්ද වැවෙන්න දෙන එක. ඔය දෙකම තියෙනවා ඔය ඡාගමුකින් පටිනි සග්ගමුත්‍ය යනවාල කියන වචනේ. ඒ නිසා අපි ගත්තොත් එහෙම දාන සීල භාවනා කියලා ගිහි ප්‍රතිපදාව ගත්තොත් දානේ විස්තර කරන්න සර්වචනාංශ ඔය වචන හතර ඔහොමම පාවිච්චි කරනවා. ඡාග පටිනි සග්ගමුත්‍ය යනවාලියෝ. ඒක මේ මේ ගෙදරක ඉන්න දක්ෂ උපාසකෙක් කවුද කියලා අහුවොත් මේ විගත මලමච්චරින චේතසා අගාරං අජ්ජාවසති ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලය මසුරු මල අදුරලලා gedara වාසය කරනවා ත්‍යාගවන්තව පටිනිසග්ගෝ දීල දමින් මුත්‍ති මිදිලා අනාලය කියලා කියන ආලය හරපිලා ඊට පස්සේ සීලය කියලා කිව්වහම සීලෙ දිද්දීලා දානවා අනුන්ට බය දෙන එක නැත්නම් බය නොදීමට අදිෂ්ඨාන නැත්නම් ආභය දෙනවා. අපිට පුළුවන් නම් යම් කිසි කෙනෙක් එක්ක චිත්තක්ෂණයක් සැකයකින්තරෝ බයකින්තරෝ ජීවිතේට වැඳලා සලසලා දෙනවා. අනේ මේ මිනිස්සුන්ට ඇතිවෙන්න දුක් තියෙනවා මම නිසා. කාටක බයක් චකිතයක් නොවේවා කියලා අනුන්ට දෙන්න තියෙන බයක් එන්න තියෙන බයක් වළකනකට සීලය කියනවා. හොරකමක් මේ සතෙක් මරන්න තියෙනක නොමරා පායන. හොරකමක් වෙන්න තියෙනක නොකර නිකන් වෙනවා. කාමීත්‍යාචාරය නොකර බොරු කේලම් ඉස්සතෙන් පරසෙන් නොකිය ඉන්න. එතනත් අතාය. ඒ සමාධි භාවනාවට යනකොට දැන නොදැන අපි රැය දවල් නැතුව වෙනසක් නැතුව රැගෙන ආපු කාමච්ඡන්දය ආදී ඊටදී සියුම් කෙලෙස తీරලා. ඊට පස්සේ විපස්සනා විදිහට කරන්නේ ඔන්නේ අනුසය කෙලස් ටික, චපල ගති ටික, වංචනික ගති ටික, මායාවී ගති ටික, සැක යකත් පෙනී හිටින්නේ බොහොම දක්ෂකමක් විදියට මේ ටික ඔක්කොම කෙවල දැන නිසා මුළු පද්ධතිය පුරාවටම තියෙන්නේ දානේ ගුණ වගයක්. දානෙමයි. එනිසා අපිට කියන්න බෑ මේ දානේ ලාමක දෙයක් මේ නිවන් දකින්න භාවනා කරනකොට මොකද නිවන් දකින්න කරන භාවනාවේදීත් කරන්නේ දානේද වගේ ආමිෂයක් නෙවෙයි දෙන්නේ. තම ළඟ තියෙන චපල මේ කොට්ටෙත් එක බදාගෙන බුදියාගත්ත මම කියාගත්ත මගේ කියාගත්තේ අනුශේ ධර්මයි. යටිපහුව වෙලා තිබුණ කෙලස් ටික මතු වෙනවා මේ වෙලාවේ මතු වෙන වෙලාවේදී කිවෙන ආනාපානයට වාංගු කරලා ඒවට ඇවිල්ලා යන්න ගන්නවා රංග දක්කලා. රංගනේ නැතර කරන්නත් එපා වරෙන් කියන්න යන්නත් එපා නෑ කියන්න යන්නත් එපා ඵලයන් කියන්න යන්නත් එපා. ඒකට රංග දැක්වීමෙන්ම තමයි ළඟ තියෙන අනුශේ කෙලස් වල රංගනේ දැකීමෙන්ම දස්සනා පහතබ්බා කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රැස් යනවා. ඒගොල්ලන්ගේ චපල ගති නැති වෙලා යනවා. ඉතින් ඒක බලාගෙන ඉන්නවා කියන එක තමයි විපස්සනා කියලා පෙන්වන්නේ විශේෂ වූ පස්සනාවක්. බාහිර දේවල් නෙවෙයි බලන්නේ ඒ සඳහා ගත්ත මූල කර්මස්ථානෙම දිගට බලාගෙන ඉන්නවා. කාම තණ්හාදී මුලින් අයින් කරපු දේවලුත් නෙවෙයි දැන් භව තණ්හා ආදී මේ තමන්ගේ අභිවෘද්ධිය මෙහෙම කරනකොට පවුල අඹවතරුව කොහොමද කියන එකක්වත් එහෙම නැත්නම් ගෙවල් දොරවල් වලට මොකද වෙන්නේ? ඒව මේ පැතිරී බලන එක නෙමෙයි කරන්නේ ලද චිත්තක්ෂණේ රැකගෙන යනවා. ඒකට හරි කමන්නේ එච්චර කැප කරලා කරගෙන යනකොට කවුරු හරි කහිනවා, සද්ද කරනවා කමන්නේ. ඒකට ද්වේෂ කරන්නෙත් නැහැ. විභව තණ්හාවත් කල්පනා කරලා බොහෝම යටහත් පහත් බොහෝම නිහතමානීව බුදුන් කෙරේ සද්ධාවෙන් දිගට පවත්වාගෙන යනකොට ඒ දානේ ලකුණුත් තියෙනවා. නිරෝධ සත්‍ය ලකුණුත් තියෙනවා. ඉතින් මේ කියන නිරෝධ සත්‍ය නැත්නම් නිරෝධයේ කෙටි නැත්නම් සූක්ෂම ස්වභාවය. අර කියන પરමාර්ථ වූ නිවන් ලැබීමේ පෙත මාවත මධ්‍ය ප්‍රතිපදා කියලා දන්නවනම් අපි කොච්චර දුරට ඉදිරියට ගිහිලා තියෙනවද කියන එක අහන්න දෙයක් නැහැ කාගෙන්වත්. මම ඉන්නේ හරි පාඩද වැරදි පාඩද කියලා අහන්න දෙයක්වත් නැහැ. අනිත් එක අහලා අනික් කෙනෙක් මොනව කරන්නේ? කාටද තේරෙන්නේ ඔය හිතේ තියෙන චපල ගති මොන මොන වෙසරමවාගෙන මොන මොන බෞරු කෝලම් පාගෙන එනවද කොහොමද අපි වයින් කරන්න කියන එක හැප්පිලා මේ හරි වැරදි ක්‍රමයටම යන්න තියෙන්නේ. ඉතින් මේකෙදී අපිට අර බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවයේදී ලොකු බලප්‍රයෝජනයක් තියෙනවා. අපි කරන ක්‍රියා ශේරම අපිට ආපහු හැරිලා එනවා අපේ සමාජයේ. සමාජය කියලා කියන්නේ අපි ඉන්න පරිසරය අපිට හම්බ කරපු අපිට හම්බෙච්චි ආදාසයක් කණ්ණාඩියක්. ඒ පරිසරයෙන් අපිට ලැබෙන්නේ අපි ඒ පරිසරයට නිකුත් කරපු දේ මිසක පරිසරයෙන් මොනවාක්වත් හම්බ වෙන්නේ. කියන්නේ හොඳම කණ්ණාඩියක් නම් කණ්ණාඩිය කවදාකවත් ඒ රූපය විකෘති කරන්නේ ඇති හැටිය පිළිඹු කරනවා. කල්‍යාණ මිත්‍ර සමිතියක් කියලා කියන උච්චාරය. එතකොට අපිට අපි ඉන්න සමාජයෙන් ලැබෙන දොස්පරොස් නම් අපි දැනගන්න ඕන අපේ හිතේ ද්වේෂය තමයි ඔය හැප්පිලා අපව එන්නේ. අපි ඉන්න පරිසරය ලැබෙන්නේ බොහොම ආලවට්ටම්කමක් සෞර්ථකමක් නම් එහෙනම් දැනගන්න ඕනේ අපේ නිකුත් වෙන්නේ ඕක තමයි. මේ පරිසරයත් එක්ක මුත්‍ටි ගතිය, මිදිච්ච ගතිය, යා නැතුව මට පුළුවන්, මට නැතුව එයාට පුළුවන් කියන විදිහට මිදුණු ගතිය තියෙනවනම් අපිට පරිසරයෙන් හම්බෙන හැම සංඥාවකින්ම බුදු කෙනෙකුගෙන් නැති විදිහට ආසේ අනුසේ ඥාණයෙන් ලැබෙන තත්ක්‍රියාව සිද්ධ වෙනවා. නිසා පරිසරයට පුදුමාකාර ගෞරවයෙන් කටයුතු කරන්න. සංවේදී වෙන්න. ගස්කොළන් වලට පවා, හුලකට පවා, සතා සර්පයට පවා සංවේදී වෙනවා නම් අපිට දැනගන්න පුළුවන් අපි ගන්න පෙත. ඉතින් හුඟ කෙනෙක් හිතනවා එහෙම බෑ. ඒ වෙනුවට මේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දරුවචනාංශය ඇවිල්ලා අපිට කමටහන් සුද්ධ කරයි කියලා. තියෙනවනම් හොඳයි. ශ්‍රේෂ්ඨයි. නැති උනායි කියලා අසරණ නැහැ. අරුවචනසේ නැතුණා කියලා අසරණ නැහැ. අපි සංවේදී නම් පරිසරයෙන් අපිට පේනවා. ඒ පරිසරය විනාශ කරන්න හදන්නත් එපා. විනාශ කරන්න කියනවා අපි සමාජ සහෝදරකම් පාඩපත් වෙනවා, දේශපාලනඥයන් පාඩපත් වෙනවා අනවශ්‍ය ප්‍රශ්නයක්. අපි ඒක තියාගන්න පිළිමිබුවක් වශයෙන්. Taman යන මතේ මතේ පෙතේ පිළිඹුවක්. ඊට පස්සේ භාවනා කරනකොට සද්දයක් ආවයි කියලා හිතන්න. කමඨා සුද්ධ කරන දෙයක් නෑ. සද්දවිල ගියාට පස්සේ සතිය කැඩිලාද තියනවාද කියලා බලන්න. සතිය තියෙනවා නම් මොකක්ද බයන්නේ අධ්‍යයන නැති වුණත් කමන රතිය කැඩලා නම් ඉතින් ඒක ඉතින් ආය අහන්න දෙයක් නැහැ. පෙකින වෙලා කැඩිලා. ඒක නිසා මොන දෙයක් ඇවිල්ලා තමන්ගේ හිතට වැදුනත් මොන විදිහේ දෙයක හැපුණත් එයින් ඉතුරු වෙන ආකල්පය දිහා බලන්න ගන්නවනේ. දැන් මට උනේ මේකෙන් දහිත වැඩිවීමද අඩුවීමද? සතිය වැඩිවීමද අඩුවීමද කියලා කල්පනා කරන්න පුළුවන් නම් ඔච්චර තමයි කමටහන්නේ. එනිසා ඉස්සරහට යනකොට යනකොට තියෙන බාධා අඩු වෙලා සාධක වැඩි වෙනකොට Tamanටම ධෛර්යයක් ඇති වෙනවා. මොකද ආධුනිකයට ගොඩාක් උදව් කරන්න ඕනේ. මොකද අර ගුරුසු දේවල් වලින් බේත බලපෑම් වැඩි නිසා සම්භාවනා මධ්‍යස්ථාන තියාගෙන නිච්චපතා බණ කියලා ධර්ම සාකච්ඡා කරලා මෙහෙම වාඩි වෙන්න මෙහෙම සක්මන් කරන්න කියලා ඒ ගුරු කරන්නේ. ඒක ලොකු සාසනික සේවාවක්. මොකද මේ වෙලාවේදී එයාට තනියම නැගිට ගන්න බැරි නිසා එම ගියාට පස්සේ එන්නේ එන්නේ යනකොට තේරෙන්නේ නැත්තම් මේ කියන එක මේ ජීවිතේම සාක්ෂාත් කළ යුත්තක් කියලා එහෙමනම් ඉතින් හරි අමාරුයි ඒකට අර පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ අමාරු නෑ තමයි තේරුන්න ඕනේ භාවනා කරන කරන යනකොට මෙතෙක් ආපු පාර මට ඕන තැනක දැන් හදා ගන්න පුළුවන් මේකමයි ඉස්සරහට කරගෙන යන්න ඕනේ මේ ගෙවා දමන වැඩ පිළිවෙලක් මේකේ තියෙන්නේ මුලින් දාණය ඇති දෙයක් දීලා දාන එකක් පස්සේ තියෙන්නේ ස්වභාවයෙන් ගෙවෙනකොට ඒකට නිසිනින්දේ එහෙම ගෙවෙන්න දෙන එක. දෙකම ත්‍යාග කියන වචනයට මුත්‍ති කියන වචනයට ඡාග කියන වචනයට පට්නිසග්ග කියන වචනයට අනාලේ කියන වචනයට අර්ථකථන වෙනවා. ඉතින් මේක පටිනිසග්ග කියන වචනය විස්තර කරනකොට පරිත්‍යාග පක්ඛණ්ඩන කියලා වචන දෙකකින් විස්තර කරනවා. පරිත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාග වශයෙන් දීම. පක්ඛන්දනය කියලා කියන්නේ ඒ Taman අල්ලගත් අරමුණේ নিমগ্ন වෙන එක. අරමුණක් දැඩිව අල්ල ගන්නවා කියන එකයි. අරමුණ දැඩි වැල්ුවේ නැත්නම් අනිතව දීලා දාන්නත් බෑ. අනිතව දීලා දෙන්න නැත්නම් අරමුණ අල්ලන්නත් බෑ. නමුත් අල්ලන සහ දීලා දානවා කියන්නේ හාත්පස විරුද්ධ අර්ථ දෙකක්. ওই දෙකම පටිනිසග්ගේ කියන වචනයට අර්ථකථන වශයෙන් දෙනවා. පරිච්ඡාග පක්ඛන්දන. ඒ කියන්නේ අපි සියලු දේ දීලා දාලා ගෙවෙන්නා වූ අරමුණෙහිම නිමග්න වෙන්න වටපිට බලපලා ඉන්න කිව්වොත් බෑ. එතකොට අර විචිත්‍ර දේවල් වලට බහුරූප කොලම් වලට අහු වෙනවා. අපි ඒකම හිත තියාගෙන ඉන්නකොට අසාධාරණයක් වෙනවා. අපි තෝරා ගන්නා ලදේට දේට අතිවිශිෂ්ට අවධානයක් යොමු කරනවා. අපි ඒකට කියන මූල කර්මත්තාන. ඒත් සියලු දේවල් අවශේෂ කරලා සියල්ල තෝගේට දීලා දානවා. එනිසා බුද්ධ ආගමේ බැලුවොත් ඔය සෑම වචනට විරුද්ධාර්ථ දෙකක් තියෙනවා. දෙකම තේරුම් ගත්ත දවසක් තමයි මේකේ තියෙන පරිච්ඡසමුපාදියත් ගම්භීරත්වයක් තේරුම් ගන්න බැයි සාමාන්‍ය ලෝකයට බෙන්නේ චපලකම. හැම වචනෙම තියෙනවා ඔයගේ අටිවිරුද්ධ අර්ථ දෙනවා. ඉතින් ඒ පරිසරයට දාලා නැත්නම් ඒ පසුබිමට සාපේක්ෂව කොයි අර්ථයද ගන්න කියන එක බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ගත්තොත් බුදුහාමුදුරන්ට ඩික්ෂනරි එකක් ලියලා ඉදෙන්න වෙයි බුදුබණ කියන්න වෙන්නේ. කුණු කුලන් තැන් වල පෙන්ලා දීලා තියෙන හැබැයි. නමුත් භාවනා කරන එක න දැනගන්න ඕනේ මුලින් පරිත්‍යාග නෙමෙයි පහතට යන පරිත්‍යාග කියලා කියනවා. එන කරදර බාර නොගෙන සිටීමත් පරිත්‍යාගයක් තමයි. ඒ වගේම ලැබිච්ච අරමුණේ සංසිඳන අරමුණේ ගෙවන් වෙන අරමුණේ নিমগ্ন වෙන එක ආසන්න වෙන එක උත්සන්න වෙනකොට පක්ඛන්දනය කියලා කියන්නේ. බැස ගන්නවා. නිමග්න වෙනවා. ඒ මතින් ඔන් ලෝකෙට ඕන දෙයක් වෙච්චවයි කියලා කියලා දාන්න පුළුවන් ගැටයක් කරනවා. ඒක ඇත්තටම මම නැවතත් මතක් කරනවා කලිමුත් කිව්වා වගේ භාවනාවේ සාමාන්‍ය මට්ටමට ගියාට පස්සේ ඒ පුද්ගලට ගැඹහියට එනවා ඒක. හැමදේම බල බල ඉන්න බෑ ගත්ත එල්ලේ එච්චරයි බලන්නේ අනික ගොල්ලන්ට තියෙන ඉතුරු ටික බලාගන්නේ මම මේක ගත්ත ගියා. ඒ කියන්නේ හෙන ගෙඩියක් වගේ ශක්ති කැවෙන්න පටන් ගන්නවා. යුද්ධයකත් දිනාන්න පටන් අරගත්තට පස්සේ මිනිසුන්ට විශාල ගැම්මක් එනවා. ලේ පෙන්වත් අතපය ගියත් කඩාන යන්න පුළුවන්. ආන්නේ මට්ටමට යනකම් ඉතින් සරුවත් යනකම් පිටිපස්සේ ඉඳගෙන උදව් කරනවා. අතෙන් ගියාට පස්සේ කියනවා අන්න ඔබට පාර කියලා කියලා තියෙන ඵලයක්. ඉතින් ඒ මම මේ විස්තර කරපු හරිය දවසේ මේ පැය වැඩි වෙලාවක් මේක මේ ජීවිතේ කළ හැකි ඥානවන්තයට අත්දැකිය හැකි ඔය ඈත තියෙන නිවනක් නෙවෙයි. ඒ නිවනට අවශ්‍ය කරන ඒ ගොඩනැගිල්ල හදන්න ඕනේ ගඩොල් සිමෙන්ති වැලි වාගේ තමයි. මෙවුවා මෙතන කිසි කෙනෙක් නෑ අත්දකපු නැති කෙනෙක්. මේ දෙකට සෑහෙන දෙපැත්තේ කාරණා තියෙනවා. තියෙන්නේ මේ දෙකේ මේක ගන්න ඕනේ මේක අතහරින්න ඕනේ කියලා දැනගත්තාට පස්සේ ඔය කාංකා විතරණයක් පැනලා ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වගේ ගියාට පස්සේ හැම බාධාවක් තුළම තියෙන సౌందර්යය ඒකේ තියෙන උනන්දුකාරක ගතිය පේනවා අපි නොදැන හිටියනම් මේක සමනය කරනවා අද ඒක බාධාවක් දැනගන්න හැබැයි හොඳට දැනගන්න ඕනේ සක්ෂ වෙන්න ඕනේ බාධාවට ඇඟෙන්න නරකයි මම බාධාව අඳුනගත්තයි කිය. අඳුනගත්ත ගමන් බාධා කරනවා. බාධාවට කියන්නේ නා බොහොම කාලෙකින් ආවේ කොහොමද? එන්නකෝ කියලා යාර කතා කරන්න ඕන හරියට නිකන් ආගන්තුකෙක් පිළිගන්නවා වගේ. මිනිහා සත්‍යයට කැමති නැහැ. මිනිහා වෙනිවිද පේනවට කැමති නැහැ බාධාව. නිසා අපි දායත දික් කරලා කියනවා එනකන් තමයි හිටියේ එන්නකෝ කියලා. එතකොට මිනිහා කියන පොඩ්ඩක් ගිහිල්ලා එන්න පස්සේ එන්නම්කෝ කියලා එනවා. නිසා බාධාවල් එක වැඩ කරනකොට කවදාකවත් අඟවන්න එපා. බාධාව අඳුනගත්තව පෙන්වන්න යන්න. හැබැයි නොයවා කියන්න යන්නත් එපා සාදර වෙන්නත් එපා. ඒ දක්ෂකම. ඒක යෝගාවචර තුළ පැවති දක්ෂකම. ඒක එන එක තමයි ඔය මග්ගාමග්ග ඥාන දර්ශන විශ්ුද්ධියදී සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන්ද යానකම්ම අපිට ඇත්තට හලයි සුදේශා ගත යුතු දේ තේරෙන්නේ. එනිසා ලොකු සංච ආනාපාන සති පොත ලියනකොටම කෙටි අනුමාත්‍රකාවක් දාන්න කිව්වා ගත යුතු දේ සහ හල යුතු දේ. මතක තියාගන්න උපතිය පටන් මැරෙන තන් දක්වා ඊ අවස්ථා දෙක අපිට සමානව තියෙනවා. කිසි වෙනසක් නැතුව. ගත යුත්තත් මෙතෙන් බලහිනවා හල යුත්තක් තියෙනවා. ඉතින් හල යුත්ත ගත්තොත් අසත්පුරුෂ වෙනවා. හල යුත්ත ගත්තොත් ගත යුත්ත ගන්න ඉඩක් නැති වෙනවා. ගත යුත්ත ගත්තොත් සත්පුරුෂ වෙනවා. හල යුත්තට රිංග ගන්න බැරි වෙනවා. ඉතින් මේ දෙක අතර ක්ෂණ සම්පත්තියේ තියෙන පුදුමාකාර නවම භාවයක්. කිසි දෙනෙක් වැඩි වාසි ලැබලා නැහැ කිසි කෙනෙක් අඩු වාසි ලැබලා නැහැ සමාන අවස්ථාවක් තියෙන්නේ අන්නේ සමානක බව තේරුම් ගත්තට පස්සේ අපිට පේනවා නිවන් ලැබුවත් නැතත් මිනිස්සයා කියන සතා වාසනාවන්තයි. එහාට විතරයි මේ අවස්ථාව තියෙන්නේ. ඒක හෙලි කරගන්න එක, පෙහෙලි කරගන්න එක තමයි අපි භාවනා මාර්ගය ජීවිතය. යෝගාවචර ජීවිතයක් කියන්නේ හෙලි පෙහෙලි කරලා දුන්නත් මේ තේරුම් ගන්න එකට. ඌරුවගේ පිටේ බැඳපු වකුරු වගේ අදිනව නෙවෙයි මේක තේරුම් ගන්නවා කියන එක ඊ타ත්ම විපස්සනාවේ තියෙන දෙවන්නක් මත රඳාමව නොපවතින කලින් කියන්න බැරි තරම් බොහෝමත්ම අවස්ථාත්මෝචිත එහෙම නැත්නම් චන සම්පත්තිය මත රඳාපවතින දෙයක් නිසා අපි මේ කරගෙන යන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවා දාන වැඩ පිළිලක් බව තේරුම් ගන්න ඕනේ හැම සතිමත් චිත්තක්ෂණයකම දැන හෝ නොදැන අපි ඒ නිවනට ලඟ ඒ බුදු පඬිස්සවන්නස කියන්නේ ඒ පණිතරාමේ ඉඳලා පේන තරම් දුර සුවිදගොන් චෛත්‍යය තියෙන්නේ කොයි අතට ගියා සුවිදගොන් වන්දනාවට ගිහිල්ලා තබන තබන හැම පියවරකින්ම අපි සුවිදගොන් චෛත්‍යයට ලං වෙනවා. අපි සමාහට වටවලල් යනවා වෙන්න පුළුවන්. ලංකාවේ කියන්නේ ශ්‍රීපාද වන්දනාවට යන ගිහිල්ලා පිටත් වෙලා තබන හැම පියවරකින්ම ශ්‍රීපාද පත්මයට අපි ලං වෙනවා. ඒ නිසා තියෙන හැම පියවරක්ම ඉතා වැදගත්කමක් තියෙන නිසා තව කෙනෙක්ගේ පියවරක් හෝ Tamanගේ පියවරක් අඩුලක්ෂේරු කරන්න එපා. ඒක බැලුව බැලමට සිරිපාදේ පැත්තට නෙවෙයි වටවලලෙත් යනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම ගිහිල්ලා තමයි මෙතෙන්ට යන තේ නිසා ඒ ත්‍යාගවන්තකම එපටින් ඉඳක් මුත්‍ය අනාලෝ සිද්ධ වේගන යනකොට ඒකට අතුරු ආන්තරා නොකර ඒ කටයුත්ත නිසින්ින්දේ කරගෙන යන්න අවශ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට අපටත් දෙවන්නේගේ සහයෝගිකින් තොරව විපස්සනා ශක්තියෙම මේ ධර්ම දේශනා ශක්තියෙම ධෛර්ය ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දේශනා වාරයේ සඳහා පුරුදු පරිදිම සාදරයෙන් ආරාධනා කරනවා මේ සම්බන්ධව කිය යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතුමක් තියෙනවනම් අපි ඒකට වෙලා ගන්න. මෙහෙම නැත්නම් අපි පේන්න වෙන කටයුතු නැත්තම් පින්පැමිණීමේ ඥාතීන් සීපත් කර ගැනීම නිසා පරමාර්ථ සීපත් කර ගැනීම අපේ සතිವಾರය સમાપ્ત කරන කියලා මම යෝජනා කරනවා ආත්මයේ ආත්මයේ හරපද්ධතියක් නැහැ කියලා වයින් එකේ හරයක් නැහැ කියන ඒ එසෙන්ස් එකක් නෑ, පිත් එකක් නෑ. දැන් මට මෙහෙම ඉන්නකොට නැගිටින්න හිතෙනවා. නමුත් නැගිටලා කියලා බලනකොට හිතුවේදී කාරණාවක් පේන්නේ නෑ. නැගිටින ගන්න අම්බෝ ඉන්න බෑ. නැගිටලා කියලා බලනකොට අනේ මොකටද නැගිට කියලා තේරෙන්නේ ඒ නිසා ආත්මේ නැහැ කියලා තේරෙනවා නැගිටිනවා නැගිටලා යන්න නමුත් පස්සේ බලන්න සම්පජඤ්ඤ හතර දාලා දැන් හරි ඒ වෙලාවේ මම මේ කටු එක දැන් වගේ කටු බෙරි පෙරලෝගේ දැන් දැන් නැගිටලා ගිහලා හම්බුණාද ඔය ඉල්ලන පරිප්පු අරක කැඩුනේ ද උනා يعني කෙලෙසේ කටිට වෙලා තියෙනවා කොහොම මේකේ හරයක් මේ ඊට අනිත් දවසේ කරන්න තියෙන නැගිටින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරනවා ඊට පස්සේ අරක එන්නකොටම මේ පාවීම එන්නකොටම අල්ලනවා අල්ලන්න නම් ඒ ස්ටෙප්ස් ස්ටෙප්ස් තුන හතරකින් ඉස්ලාම දැසේ කාල ප්‍රමාණය රාත්තල් ගන්න දැනගන්න. පහුවෙන්ද කන ගමන් දැනගන්න ඕන දැන් මඩ කන්නේ කියලා. අනිත් දවසේ මඩ එනකොටම දැනගන්න පුළුවන්. ඒක එතකොට කියනවා ආපස්සට deconstruction කියලා මේකට කියන්නේ. deconstruction process. ඒක නම් ඉස්සෙල්ලා මෝඩකම කරන්න. කරලා පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. මේක මේ මම නැගිටින්න හේතු වෙච්ච ඒලා මෙච්චර උත්සාහ ඔය නැගිටින්න එක නෙවෙයි මුළු ජීවිතේ තියෙන ඕනම සංසීකදී මේ අපි වැඩ ගන්න උත්සන්න කරලානේ. අපි කුලප්පු කරනවා. මේක නැතුව බෑ මේක දැවෙනවා මේක ඒක තමයි දේශපාලනඥයෝ කරන්නේ. කරලා ඉවරනට පස්සේ ඒ බුදු ලොකු සාන්ති ඉන්න කාර්ය කියන ගෑණී මිනිහාගේ රණ්ඩුව එළුවන්ගේ රණ්ඩුව වගේ කියලා. එළුව පුම්බගෙන ඇවිල්ලිවල ඔළුවට ඔළුව කියලා යනවා. දැකලා තියෙනවා. අයියෙන් පුම්බගෙන උඩ පැනන කේසල් පුම්බගෙන ඇවිල්ලා මේක අනින්නෙත් නැහැ. මේව තිබ්බ ගෑණී. අරිය උත්තන බලයිනෝර ඉතන මරාගන්නේ කියලා අනේ නෑ. ඒ ගෑණී මිනිහාගේ රණ්ඩුවත් වගේ. බුදුමාහාර උත්තන නැබත් ඇලිය ඉදනකොට දෙන්නම රැයට කාලා බුදිය ගන්නවා ඒ කියන්නේ. එතකන්නම් එන නඩු ඔය නා භාවනාවෙත් එච්චරයි ජීවිතෙත් එච්චරයි මේ දේවල් උත්සන්න කරන්න හදන එකම තමයි කෙලස් කියන්නේ මේ දේවල් සත්ත පහකට ගණන් ගන්න තියෙන තමයි මේ පින කියන්නේ අම්බෙච්ච ඔය ඔය මඟුල නැතුණාට අපි ජීවත් වෙනවානේ ඕකෝ ඔය මොන මඟුලක් වෙච්චාද අතාරිනවා කියන එක නේ එකල යුත්ත කරනවා හැබැයි වැඩි පොම්බන්නේ නැහැ වැඩි උත්සන්න කරන්නේ නැහැ වැඩි ආසන්න කරන්නේ නැහැ මෙන්න මේ විදිහ තීව්‍ර කරලා දක්වන ගතිය කෙලස් වල හැටි ඉතින් ඒකයි කියන්නේ කැලේකට යන්නේ කියලා කැලේ ගස් කවදාකවත් මොනවාක්වත් උත්සන්න කළා කියන්නේ. සර්පය රතු කිසි දෙයක උත්සන්න කෙරෙලක් නැහැ. මිනිස්යා තුළ විතරයි ඔය කුප්ප ගතිය තියෙන්නේ. සත්තු සත්තු උත්සන්න වෙනවා කාමයට ආහාරයට කෑවට පස්සේ කරයි. මිනිස්යා තුළ නැහැ. මිනිස්යා කන්න ඉස්සෙල්ලා කන්න හදන දේ අරසා කරන්නත් උත්සන්න වෙනවා. කාලා ඉවර වෙලත් අර මිනිහා වැඩියෙන් කාවයි කියලා ඒත් උත්සන්න වෙනවා. බුදුජානක කියන්නේ ඒ වෙලාවෙද කැම වෙලා උත්සන්න වෙන එක නම් සාධාරණයි. මේ බදාගෙන කණේක බැදගෙන කණේක අනන්නේ ගතිය. දැන් කෙලෙස් වල ස්වરૂපේ දකින්නකොට හරිම විචිත්‍රයි. හරිම විවිධාංගිකරණයි. හරිම පණ දෙනවා අපිට. මේ හොඳගේ දෙල්ලන් දැකපු දවසේ වැටෙනවා. යාට දෙන උඹට මීට පස්සේ ආයෙ මම නලවට නටවන්න හම්බ වෙන්නේ නැහැ. නලවපන් නටවපන් මම කනකොට කනවා රහත්තල් ගන්න දැනගන්න. ඒකයි හරිය. ඒ කියන්නේ එසෙන්ස් එකක් නැහැ. මේක හරපද්ධතියක් නැහැ කියලා තේරෙන්නේ සිද්ධි ඉවර වෙන්න ඕනේ. ඒක මේ පුද්ගලික දේවල් වෙන්න ඉඩ තියෙනවා නමුත් කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ බටේට මානසික විද්‍යාව හදා අතුල්ලා දුන්නාට පස්සේ පුදුමාකාර නැගිහිටීමක් තිබුණා. සෑහෙන මිනිසුන්ගේ ඒ තිබුණු මානසික අසහන දුරු කරා. එකම මිනිස්සෙක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ අවුරුදු 40ට පස්සේ අර සනීප වෙච්ච කට්ටිය ළඟට ගිහිල්ලා ආයෙ සමීක්ෂණයක් කළා තියෙනවා. උන්ට ආයෙත් ඒ විදිහටම පිස්සුයි. අර වෙලාවේ ඉන උත්කර්ෂවත් විදියට පිස්සු නතර කරනවා. ආයෙ ගිහින් අර කක්ක ගොඩේ මේ ඉන්නකොට අවුරුදු 20ක් ඉඳන් අර දෙම තමයි. දැන් ප්‍රෙෂර් කාරෝ ගිහින් ප්‍රෙෂර් පෙති අරගෙන එනවානේ. හැමදාම ප්‍රෙෂර් පෙත්ත තමයි. කතාකත් ඒකෙන් නිදාතේ. ඉතින් ඒ වෙලාවේ ලොකු දෙයක්. ඒක නිසා දීපක් චොප්‍ර කතාව පටන් අරගන්නේ after the miracle කියලා. ওই ওই උත්කර්ෂවත් දෙයින් පස්සේ පොඩ්ඩක් ගිහින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මොකක්වත් තේරෙන්නේ නැති වුණ තරමයි. අපි විශාල වශයෙන් මේ විදා ළඟට යනකොට සනීප වෙනවා කියන්නේ. නමුත් මේ ලෙඩාගෙන පොඩ අවුරුදුක වෙකස ගිහිල්ලා බලන්න ඌ වෙන වෙතෙක් ගාලා ආයෙ බේත් ගන්නවා. අර කියපු කතාව වත්තරේ ගිහිල්ලා හැම එකම ගිහිල්ලා වෙදත් ප්‍රසිද්ධ වෙලා ඌගේ ගණන් කඩාගෙන අරයා තාම ඒ ලෙඩේමයි අයියෝ ඒ වෙදා ඒ දවස්වල ඒක හරි කියද්දෙන් හර නැහැ කියලා. ඕනම සංසිද්ධියක ওই විචිත්ත ප්‍රසිද්ධ වුණාට පස්සේ වත්තර වාරකාරයෝ පළ කරාට පස්සේ පාර්තාව සිද්ධියටන්ට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. විච්ඡදි අල්ලන්න අමාරුයි. මොකද ඒව රිදි නෑ මිනිසුන්ට මතකත් නෑ. වත්‍ර ගන්න වගේ විතර රිදිහට මතක නෑ. කිල්ල බැලුවොත් එහෙම නෑ වුණා නම් තමයි එච්චර මහ ලොකු දෙයක් අනුනේ නෑ වත්‍රේ කියලා දෙන හිතිමුණත් තම තමයි. තාමත් හිතමු දැනම තමයි. මෙන්න මේක මම පන්නන එක තමයි මේ මේ ජනමාධ්‍ය කියන්නේ. ඒ විලාගේ පොඹනවා. කෙලෙසලා හැටිච්චට. ඒක නිකන් අර හස්කුර පුපුරලා යන වෙලාව වගේ විශාල මොහොතයි හිටින්නේ. මේ මොහොතින් පස්සේ පුරුදු අහසම තමයි. ඉතින් අපිට බුදුහාර කියන ඊට ඉස්සලත් බලපන්, පොකුරන වෙලාවත් බලපන්, ඉවර වෙලාවත් බලපන්. ඒ නිසා සෙන් බුද්ධාගංකාරයෙක් කියනවා නිවන් ලැබීම ගැන කියලා නිවන් ලබන්නේ ඉස්සලා කන්ද කන්ද තමයි. නිවන් ලැබෙන දුරට කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. නිවන් ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ඕනම දෙයක් ඔය ධාතු පරිසකාර අනම්මන වෙන්නේ එක චිත්තක්ෂණයි. ඊට පස්සේ ඒක හරහා දැක්කට පස්සේ ආයෙත් අපිට ගෑනෙ මිනිහා හොඳ නරක දකින්න පුළුවන්. හැබැයි දන්නවා මේකේ හරයක් නැහැ කියලා. හර බැලුවොත් බලන්න දෙයක් නැහැ. මේ ඉස්සෙල්ලා හිතන්නේ නෑ මේක ඇඟිලා හරයක් ඇති කියන මායාව තියෙනවා. දැක්කට පස්සේ දැන් ඔය කවුරු බහුරු කොලම් පෑවත් ඔය නාටක විවුරුනාට පස්සේ ඔය 1000 කීන දැක්කත් එළිවුනාට පස්සේ ඔක හීනයක් විතරයි. මුළු ජීවිතේ හරස්කඩේ ගන්න තියෙන එතරම් නිසා මේ පුංචි දේවල් කුප්පන ගතිය, අවශ්‍යන ගතිය කියන ජනමාධ්‍ය ස්වරූපේ දේශපාලනයේ සහ කෙලෙස් ස්වරූපේ දිහා බලන ඉන්නවනම් ඒක නැත්නම් ජීවිතේ හරි ඩල්. මොනවා හරි දෙකේ මේක අවසන්ද අපිට මේ උඹලකට දානවා වගේ තමයි බතට මාළු වලට නැත්තම් රස නැහැ. රස මසවුලක් දාන්න. මේ මසවුල තමයි කෙලිස් කියන්නේ. සැලසුනා වෙනවයි කියලා කියන්නේ ඕක දැනගෙන ඇති වෙන්න කාලා මම හිතියත් නැතත් මොනවා වුණත් ওই ලෝකයේ චාරිත්‍ර මොනවාක්වත් වෙනස් වෙන්නේ නැහැ. මගේ වැඩක් මම බලා ගන්නම් කියලා පැත්තකට වෙන්නේ තලදමන. එතකන් අපි දන්නේ අපි නැතු මේක කරන්න බෑ මමයි කෙරුමා. ඉතින් කොහොමද? කරන්න පුළුවන් වෙන්නේ මොකද? රිස්ස යන එක තමයි. ලෝකේ නම් අපි හිටියයි කියලා ගියයි කියලා මොනම වැඩක්වත් වෙන්නේ. නිසා ලොකු සාන් දින්න කාලේ කිව්වා. නම දිනන පරදින එක නෙවෙයි ප්‍රශ්නේ. ඉතින් ආදාචිය දිහා පොඩ්ඩක් බලන්න. අපි මරණයට පස්සේ මිනිස්සු මොනවා කියාවිද අපට? දිනනකොට අපි විභූෂණ පාගන අඳුර පාගන දිනනවා. නමුත් මිනිස්සු බලන්නේ මුලමදාගේ මිනිස්සුට අදාළ නැහැ නේ මිනිස්සු බලනවා මුලමදාග බලනකොට මොනවට මේක ආගහන තියෙන්නේ. මොකද්ද දිනාගෙන තියෙන්නේ? අන්තිම මොනවාක්ද ඒ නිසා ජය පරාජය නෙමෙයි අපිට බලන්න තියෙන්නේ. අපි ඊතුරු කරන ආදර්ශය මොකද්ද? අපි අපේ වැඩක් කිරීම සඳහා ওই පුංචි දේවල් පුංචි කරලා ලොකු දේවල් ලොක් කරන්න දන්නවනේ. හැම කෙනෙකුටම සමාන ඊට ප්‍රස්තාවක් තියෙනවා. කිසි කෙනෙක් better off නැහැ. කිසි කෙනෙක් මේ විපස්සනා පැත්තෙන් බලනකොට. එහෙම නැත්නම් නම් ඉතින් නැගත් කාර්යෝ කේන්ද්‍ර කාර්යෝ නම් කියව ඔබ වාසනාවන්තයි ඔබ කාලකන්ණි කියලා. විපස්සනාවේ කාලකන්ණිකමක් කියලා එකක් නැහැ. ඒක නිවිලා ඒ අවස්ථාවේදී කිසිවක් නැතිවම බාධා නොකරන කාලයක් තියෙනවා. ඒ කාලේ තමයි අපතේනවා නිවැරදිව කියනවා. ඉතලා උන්ට කලින් දෙන්නවා උන්ට කියනවා මේ අවස්ථාවේ මම ධර්ම පැහැදිලිවම මේ විලාගේ රස්සේ අවස්ථාවෙන් කියනවා කියන්නේ එතන කරලා හදන්නේ. එතන එතන තමයි ඇත්තම කියනවා නම් වචනෙන් කියනකොට කියන්න තියෙන්නේ. නමුත් හදිසිය ගිහිල්ලාට අත්දකින්න හම්බ වෙන්නේ නැහැ ඒක. ඉඳලා පදම් වෙන්න ඕනේ. පట్టල වෙන්න ඕනේ. ඒකේ මණ්ඩි බහින්ද දෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ බුද්ධියක් හම්බ වෙන්නේ. ඒ නිසා ගිහිල්ලා ආවට හරියන්නේ. ගිහිල්ලා ආවම සීලාරයක් තියෙනවා. දැක්කම හීනෙන් හඳ දැක්කම. ඒකට යන්න පුළුවන්කමෙන් පේන දෙනවා පෙරපින් කරලා තියෙනවා. ඊගොල්ලන්ට හරිනවන්න ඉඩ තියෙනවා. නමුත් ඒ හැකියාව නැති වෙන්නේ. කරලා තියෙන්නේ මේක පැය 2 3 4. එහෙම නැත්නම් කෙලෙස් වලට පැය 24ක් ගත කරන එකයි. මේකට ගියාට පස්සේ මම පැය දින්න ඕන දෙක දින්න ඕන කියන කහන්න නෙවෙයි කරන්නේ. ඉතින් මෙච්චර අවුරුදු 2600 ඊට පස්සේ මේක හම්බුණාට පස්සේ පුළුවන් නම් පැය 24ම හිටපන්. පුළුවන් නම් 24 හමාරක් කරන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. මොකද නැත්තම් කරන්නේ අනන එකනේ. එළිය ඉනවා කියන්නේ අනන එක නේක ඒක විචිත්‍ර බව හැබෑව. ඉතින් අහනවා එතෙන් ගියාම ඊගාට මොකද කරන්නේ කියලා. දැන් ශිරීපාදේ උඩටම ගියාට පස්සේ අහනවා ඉතින් ඊගාට උඩට යන්න තැන නැහැ. ඉතින් කියන පල්ලේ වලපන් කියන. පැත්ත බලන්න කියන. යනකන් තමයි ඒක තියෙන්නේ. පද්මේ අපි පද්මෙට යනකන් තමයි පද්මේ අපි අරමුණු කරන්නේ. පද්මෙට ගියාට පස්සේ ආය අහන්න දෙයක් තියෙනවා දැන් මොකද කරන්නේ කියලා. ගිහිල්ලා බලන්න ඇති දෙයක් නැහැ ගල තමයි. ඔය අපි හිතන පද්ම කතා ඒව බොරු. ඒ යන්නේ ඉස්සලා කියන්නේ බුදුහාමෝ රැස්ති දෙනවා මේමයි 108ක් ලක්ෂණ තියෙනවා අනේ රෙදි කැලක් පේන තේ ඒක උසලා පෙන්වන්නෙත් නැහැ ඔය ගල පල්ලෙහා තිබ්බත් ඔච්චරම තමයි මමත් ගියා මගේ තොලුව දඬු කෝඩු කියලා උඩුව ගත්තලා ගියා මට හිතුණා රෙද්ද උසලා බලන්න මේකේ තියනවාද කියලා අම්මා අත තියන්න දෙන්නේ නැහැ පච්ච වඩන් ඒක මොනවද කියන්නේ මොනවද කියන්නේ පච්ච වඩන් කියන පොළ පාරන කටු පාරන්නේ පාවඩ ඉලලා මොනවද මොකද්ද කියන පිළිවෙට ඉලලා බලන්න නැහැ ඉතින් ගලකින් කොතන වහලා තිබ්බත් ඕක කොච්චර තමයි. හැබැයි සිරිපද යනකොට හතරවරන් දේවි පීඨයි යන්න නඩේට දේව ලොකු ගමනක් තියෙනවා. ගිහලා මොකද්ද බලලා එන්නේ? දැන් ඔය දඹදිව ඉන්දියාවේ ගිහලා ඍෂිකේශ ගියයි කියලා අහන්නකො මොකක්ද දැක්කේ කියලා. මෙහෙ නැති හතරමා බාදුගේ දොර තොර මොන මහුලක්වත් තියනවද කිය? මොකක්වත් නැහැ. ධම්මික ආමතුරු කියලා වීඩියෝ කරගෙන ආවිල්ලා ගිජ්ජකුට පර්වතයයි කෛලාස පර්වතයයි අරම්මණන් කී කියලා පොතක් ලියලා පෙන්නන. ඉතින් පෙන්නනවා මේ තමයි මානසවිලේ හංසය කියලා. අපේ කෝ කාටත් වැඩිය කැතයි. මානසවිලේ රණහංසය උන්ගේ වෙනම සද්දයක් තියෙනවලු මේ කට්ටිය තමයි ඔයතන ඉන්නේ. ඉතින් මට අහන්න හිතුණා යකෝ ඒ සපත්තු දාගෙන සල්ලි පාවිච්චි කරන අර කන්ද නැගලා. ඒ ටිබෙට් කට්ටිය අල්ලන්නේ. විවිධ කට්ටියක් තමයි. මොකද්ද වෙන පුර දකින්න තියෙන්නේ. දිවි රෝගේ ගිහිල්ලා ආවත් ඔය ගෙදර ඇවිල්ලා ගියා සම්බෝලෙත් එක බත් ටිකක් කිපන් කියලා. ඔය මොන මගුල කෙරුවක්වත් ඕක විතර හරියන්නේ නැහැ. ඔය ඔය පිටරට ගිහිල්ලා හුත්ත කෑම කාලා ඉන්නකො එන්නේ කටවුල් කරගෙන සම්බෝලයක් එක බත් ටිකක් කන්න. හිතන්නේ නම් මොකද්ද ඉංග්‍රීසි නම කියා ගන්න බැරි කෑම වල තමයි කන්නේ. ඔය ඔය ගෙදරම් වෙන. අර ඒක මිනිහෙක් ගෑනිත් එක්ක ඉන්නවලු හම්බ කරන්නේ නැතිලෝ. කම්මැලි. ඉතින් ගෑණි කරන්නේ කාගේ හරි කියලා පිටි කොටලා, හාල් කොටලා කීයක් හරි හම්බ කරන කන්දේනවලු. ඉතින් ඒ අත්තම් වලින් හම්බ වෙන බත්තියක් හරි ගියාම අර කොල්ල ටිකක් හම්බලා මේ කොහොම හරි කණ්ඩ හදනවා. අර මිනිහා පොත පිස්සුවෙන් නැටහැරලා කො මොනවද ඉතින් කණ්ඩ තියෙන්නේ කියනවා. ඉතින් අර බත්තියක් බෙදලා ඉවරලා බෙල්ලල කොල්ල. බෙල්ලල කොල්ලට නියඹලා කරලා ඉතින් වෙන මොනව කරන්නද තේ පොල් තෙලුත් ණයට ගෙනලා, ලුණුත් ණයට ගෙනලා. ඉතින් අල්මිනට ගේන්ටි ගිහිලි වෙලා ලෙද්දක විතරක් මේ පරවේදී හැමදාම ගියට වෙල්ලල කොල කියලා අර රිත්ත පිටින් අරන ගහපුවාම කටුකන්ඩි පිටියේ තක්කාල ඇල්ලුවා. හැබැයි මිනිහට බඩගෙන ඉඳ අර වෙල්ලල කොල යට තියෙන තිලුත් එක බට්ටිය කනකොට රසයි. කියන්නේ වෙල්ලල කොල නැති කියලා. ඊළඟට කොල තිබුණ ටික තමයි මනස උඹට බෙදුවේ මම හැලියට දාගෙන පියගෙන කෑවා කියලා. අර ඒකේ ලේව කෑවලු. කටුකන්ඩි පිටියට ගහපේක එච්චරයි ඉතින් විසිකරපේක තමයි ගන්න තියෙන්නේ. අපි හොඳ නැහැ කියලා විසිකරන එකේ තමයි ඔච්චරයි තියෙන්නේ. අපිට ලැතින ඒක හරි නෑ. අපි ඉංග්‍රීසි නමක් තියෙන පිටරට හදලා තියෙන එක හොඳයි කියලා කියනවා. කාපු දවසක් තමයි කියන්නේ මේ සම්බෝධි විතර. මම දන්නේ මට නම් නම කියන මම ඕන කෙනෙක් හවොත් මොනවද විශේෂයක් හදන්නේ? මේ පොල් සම්බෝලයක් හදලා දෙන්න. අරුව සම්පූර්ණයි. කිසි අඩුවක් නැහැ. ඒ ඉස්සර කියන්නේ ලැජ්ජාවට සම්බෝලේ මඤ්ඤොක්කයි ගෙයිදරෝ ආගෙන කරනවා කියන්නේ. ඈ මන්ද මට හිතෙන එක මම ඔය කියන්නේ. එමත් නම් තියෙන එකේ අපි ළඟ දීන එකේ අපි යනවා තමයි 10 14 ඇවිදිනවා තමයි. ඇවිදිට පස්සේ තමයි තේරෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ වගේ වටිනා කැලේක පිරිසුදු වාතේ පිරිසුදු ජලයේ තියාගෙන යම් කිසි කෙනෙක් හොඳ සිවුරු හොඳ කෑම හොඳ සේනාසන ලැබෙයි කියලා රාජධානියට යනවනම් ඒ වanse අත්හරින දේ වටිනාකම දන්නවනම් කවදාකවත් අඩියක් තියෙන එකක් කවදාකවත් අඩියක් තියෙන එකක් නැහැ. රාජධානිය කියලා යන්නේ මොකටද? අපි යන්නේ අපි වෙන්නේ ශිෂ්ටාචාරයට යනවා වගේ තමයි පේන්නේ. මේ කැලේ කර වනචරයි වැද්දෝ කියලා. නමුත් බුදුරජාණන් කියන ඒක තමයි පිස්සු වාතයේ තියෙන, ඒක තමයි පිස්සු ජලයේ තියෙන, ඒක තමයි පිස්සුම තියෙන. මේකෙන් අඩියක් එළියට යනකොට මට සේනාසල් ලැබෙයි, පිරිකර ලැබ, චීවර පින්න පහ සේනාසල් ලැබෙයි කියලා හිතලා අතාරින දේ වටනාකම දන්නවනම් අඩියක් උස්සන එකක් නැහැ කියලා අංගුත්තර නිකායේ දීලා තියෙනවා. රජ පුතෙක් මේ කියන්නේ. අක්කිත රජ වෙන්න හිටපු රජ පුතෙක් මේ කියන්නේ. සම්මිසුරම් මේ සුබ හම්බ වෙච්ච කෙනෙක්. ඒත් කියන්නේ මේ හිටපු කැලේ හම්බෙච්ච කැලේට වැඩිය මොකක්වත් නැහැ. ඒ වුණාට අපිට හිතෙන්නේ ඒක අපේ කාල කන්නිකමට මේ අර පහසුකම් මේ පහසුකම් නැහැ කියලා තමයි හිතෙන්නේ. දැන් මේක මේ පඨවි ආපෝතීෝ වායෝ නම් ධාතු කොටසන්නේ මේ සාමාන්‍ය දෙනාගේ මේ ලෝකෙ දිහා පිටතර ලෝකවල ඔය යන්නේ දැන් එතකොට ඒවයි අන්තිම අවසානයේ අල්ලා එකම දේ නේද සවන්නා ඒකට පුළුවන් නේද අපිට මොකක්ද එකම දේ දකින්න පුළුවන් නේද මොකක්ද එකම දේ කියන එක අද කියන්නේ සමන්විත වෙලා පඨවි සමන්විත වෙලා තියෙන්නේ ගම්සි ස්ථානයේ මුල මුලට කියොත් right එන්නේ නැති අන්තිම හිතට හිතෙනුත් පල්ලෙහාට එතන අවකාශය අවකාශය අවකාශය කියලා කියන්නේ අභව ප්‍රඥප්තිය අභව ප්‍රඥප්තියෙන් තමයි භව ප්‍රඥප්තිය කෙලවර වෙන්නේ අභව ප්‍රඥප්තිය නෑ මොනම දෙයකටවත් මායින් කරන ගතියක් හට ගැනීමක් නෑ මැරීමක් නෑ ජරාවටපත් වීමක් නෑ භව ප්‍රඥප්තිය ගෙවන් කරලා බිඳුවෙන් පල්ලෙහාට ගියාට පස්සේ තමයි අභව ප්‍රඥප්තිය හම්බ වෙන්නේ හම්බුනාට පස්සේ ඒක කාටවත් අයිති දෙයක් නෙවෙයි නෑ මං කියන්නේ ඒක ලක්ෂණ ටික. ඔව් ලක්ෂණ මොකොත් මොකොත් නෑ කියන එකද සොයනාති මේ අභාව ප්‍රඥාප්ති කියන්නේ නෑ නෙමෙයි දැන් ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර් කියලා කියන්නේ නෑ කියන එකක් නෙමෙයි. Dark matter dark energy. ඔව් ඒක හරි. තමයි මං කියන්නේ. ඒක උදාහරණ නිවන. ඒ ඒ කියන්නේ අභාවයට සාපේක්ෂව අභාවය දැක්කම ඈ ඉතින් තමයි ලයිට් එකක් වගේ ලයිට් එකක් වෙන්නේ. ලයිට් එක කියන්නේ ඒක මැටර්. ඒක matter. It's a matter. must then you should comprise with something. No? Comprise with what? Eh, I'm telling you now, uh, like... Eh, ඒක නිසා ඔක්කොම relative. කිසිම දෙයක් නැහැ absolute කියන එක. Ah, is a result of heat. No, එහෙම කියන්න බෑ. ඉලෙක්ට්‍රෝන වල චලනයකුත් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාශක්තියකුත් තියෙනවා. හීට් එකක් තියෙනවා. එහෙම නෑ නෑ නෑ එහෙම සිංගල් ෆැක්ටර් එකට ඇට්‍රිබියුට් කරන කොහොමඩක්වත් බෑ. ඕම හීට් නෙමෙයි. නෑ. බලන්න මෙතන මේ කියන්නේ මේ නිවන තුනත් සතර මහා ධාතුන් අඩංගුයි කියන එක මේ කතා කරන්නේ. නෑ නෑ මේ කියන්නේ අපි මේ රූප දිගේ විස්තර කරගෙන යන්න හදන්නේ දන්න තැන ඉඳලා නොදන්න තැනට සිව් තැනට යන්න හදන්නේ. ඒ තුලිමුත් කියන්න පුළුවන් රූප ලෝකයේ පිළිබඳ தත්ත්වයට වැටෙන අරූප ලෝකෙට ගියාට පස්සේ. අරූප ලෝකෙ තමයි බොහොම සිව් හොඳයි කියන්නේ. ඒ නිසා මේ බුදුහාමර පහළ වෙනවා අරූප ලෝක නිවන වගේ කියලා හිතාගෙන යන ඒව සංඥානා සංඥා අකින්චඤ්ඤායතන. බුදුන් කියයි ඒ අතහැරිලා නෑ තාම භවී. දැන් රූප නැති කරන්න අරූප හොඳයි. නමුත් අරූපය අල්ලන්න දෙයක් නැහැ. සංඥා. ඒකේ සංඥාව කියනවා. ඊට පස්සේ ඒකත් අතහැරියට පස්සේ සංඥාව කියන සංඥා කියලා කියන්නේ ඒ කියන්නේ මේ මේ දැනීම. හැඳිනීම. හැඳිනීම. ඔව් සංඥාව හැඳිනීම. හැඳිනීම කියන්නේ අඳුනා ගන්න දෙයක් තියෙනවනේ නිවන නෙවෙයි කියලා හිතා ගන්න. අඳුනා ගන්න කියලා යමක් තියෙනවනේ ඒක නිවන නෙවෙයි. නිවන තියෙන ලක්ෂණ තමයි හඳුනන්න බැරි කම. ඒකට නමක් දාන්න බෑ සංඥා කරන්න බෑ. ඒක දේව සංඥා නා සංඥාත් නෙවෙයි ආකින්චඤ්ඤායතනත් නෙවෙයි. මොකද ඒවල සංඥාව තියෙනවා තාම. දෙවෙනි කිසියම් කොමියුනිකේට් කරන්න පුළුවන් ගතියක්. එහෙනම් ගොළුව දැකපු හීනේ වගේ විඳින්න පුළුවන් කියන්න බෑ. ආ විඳින්න පුළුවන් කියන්න බෑ. නෑ ඒක ඒක අභාවයක් නෙවෙයි. ඒක භාවයක් තියෙනවා. නිවන කියන්නේ අභාව ප්‍රඥප්තියක් නෙවෙයි. ඕක තමයි අර ස්වයංනාදී ජීනාර අර මායිදාත් උපාසිත උපාදාන කරන තරම් දෙයක්. අර වහුණා මරණය මොකද කියන කියන්න මත් කවුරුත් ඉතින් බැරි දන්නේ කියලා ස්වාමීන් ඒ වහුණා කොහිද ගියේ කියලා නැතුණාට පස්සේ ඒ විඥාන මාස ධම්ම ධම්ම මෙයා කළා විද්‍යා දානේ වන්දන ඔක්කොම කරලා අනිස්වානා කියලා මෙයා කොහෙද ගියේ කියලා එතකොට විද්‍යාවාදී කියනවා එයා ගියේ අදි අදි මේ මේ මේ මේ නිවන් නිවන කියලා මේ කියන්නේ සාමාන්‍ය නිවන් දකින්න එකටත් වැඩිය අදි මේ කියන්නේ මේ එහෙනම් එයාගේ එයා ගස විග්‍රහ කරන මට එදාත් like a stream of light කියලා අපි ආලෝකය ඒ වගේ උපමා උපමේය වලින් හැම වෙලාවෙම පටලවා ගන්න. උපමාව සහ උපමේය පටලව ගන්නවා. ඒකෙන් කරන්නේ මේ ප්‍රොජෙක්ෂන් එක දිගේ යන්න කියලා මිසක් උපමා උපමේය වල ගන්න බෑ. උපමා උපමේය හැම දෙයක්ම ලෞකිකයි. උන්වහන්සේ කියන එහෙමයි ගියේ කියලා. ඒක කියන්නේ ඉවන් ස්ථානයේදී ඒ පිටට එකක් එහෙම නැත්නම් රූපකයක් මාර්ගයෙන් නිදර්ශනයක් මාර්ගයෙන් අපි කියනවා. නමුත් නිවන කවදාකවත් රූපකයකින්වත් මේ නිදර්ශනයක් පෙන්නන්න බෑ. පෙන්නන දෙයක් නිවන වෙන්න බෑ. එක්ස්ප්‍රෙස් කරන්න බෑ නේද? මොකද සාපේක්ෂ කරන්න බෑ. බෑ. නිවන තියෙන්නේ নিরপেক্ষ භාවයක්. ඒකට කියනවා මේ අපේක්ෂිත නැහැ කිසිදක් සාපේක්ෂ නැහැ. අද හොඳ වචනයක් මුත්‍රාජනසේ පාවිච්චි කරනවා මේ කේවලයි කියලා. කේවල තත්ත්වයක් තියෙනවා. ඇබ්සොලියුට් එක. කේවල අනෙක් සියලුම දේවල් සංසන්දනාත්මකයි. අර සමාන නිවිල හරි? අපිට අපිට දැන් ඇනස්තීසියා එකක් දුන්නාට පස්සේ අපි කපනවා හොදනවා කියන්නේ. ඒක ඔබත් නියනවා. ඒව සංසන්දනයට ගන්න ඕනේ. නැතුව කරන්න බෑ. ඒ සංඥාව පැත්තෙන් අපිට ඇනස්තීසියාවක් වෙන්න පුළුවන්. ඕකම තමයි නියමයි කියන්නේ. ඒකමයි කියන්න බෑ. ඒකමයි කියන්න බෑ. නමුත් අපිට සංසන්දනය කරලා පෙන්වන්න වෙනවා. ඒත් තමයි ගන්න ආ මම සීනත් ඉඳලා යාවි කියලා. ඔය සීනත් බෑටත් ඉන්න මිනිහා විනාඩි ගණන් වුණා ඒක වෙනයි මයින්ඩ් රියැක්ෂන් එක වෙනයි එහෙම නේද වේදනාවක් වින්දනයක් වගේ සුඛයක් ඒ වන්දන සිටියොත් ඒක දකින්නේ දැනෙන්නේ දැන් කියලා කියනවා නිදුබ්භාවමයි නිරෝගී සෝ ඒ කියන්නේ අවේදිත සුඛයක් නිරෝගී නෙමෙයි අවේදිත අවෝය ඒ කියන්නේ ධනවේගන තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ නැහැ නිදීම තෘෂ්ණාවක් කියලා ගන්නත් මොකද්ද තියෙන්නේ උපාදාන වෙන්නේ නැති දෙයකට උස්නාව නැත්තම් ඒකත් නැත්තම් නෑ. සම්මන්සාර ධර්ම ගීලා බලන්නේ. ඔව්. ඒක කරන්නේ. ආදී ධර්ම ටීචර් ගියාට පස්සේ තමයි සංසන්දනය කරන්න අයිතිවාසිකම ලැබෙන්නේ. අපි දැන් ඉන්නේ ප්‍රශ්න කොටකනේ. ඒ ප්‍රශ්න පොටේ නහය උස්සන්න ඕන. නහය මට ඔළුව මට මේ නහය වතුර මට්ටේ විශ්වාට පස්සේ අපිට පේනවා ගොඩේ මේ ක්‍රමසාවිදි වතුර යට ඉන්නකම් පේන්නේ. අපිට තියෙන තද්ද දෙවෙන ගතිය. නහය ඔළුවේ වතුර මට්ටමේ උස්සන එක තමයි ධම්මටිච්ච කියන්නේ. එතකොට යාට තේරෙනවා බුද්ධ ආධිත්‍ය වෙනස්ලා ඉන්නවා. ඒකේ වැඩපිළිවෙලක් තියෙනවා. මේ මේ කාමයට ෆයිට් කරන වෙලාවේ ඒක එන්නේ නැහැ. ඒකට අපේ අවධානය යන්නේ නැහැ. කාමයෙන් ඔළුව පොඩ්ඩක් උස්සන්න. එතකොට ධම්මටිච්චය නැත්නම් පච්චේ පරිග්‍රහව එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශන කියන එක නිවන නෙවෙයි. නම නිවනට සාධනීය ඇතුලෙන් ශක්තිය ඇති වෙන මේ විශ්වාසයක් පහළ වෙනවා. මම කරන දේ නිසක වෙනවා. මම ආනාපාන සතිය නම් අරකට ගන්න බෑ උත්සාහ කරනවා. ඉතින් මේක මොකක්ද ධම්ම පිටියේ අස්තරවලයි. යන්න හදනවා කියන්නේ ආයේ මම යනවනේ. ආයේ උත්සාහයදීනේ. નિરાයාසයෙන් යනවා කැමැක් තියෙන්නේ. નિરાයාසයෙන් යෑම ඒකට අපි තටමන දෙන මම ඉන්න තාක්කල් යන්නත් බෑ කියත් ඔය මම බුදුහාමුදුරුවෝ කියන එක නෙවෙයි. ඒකට යයි පොඩ්ඩක් ඉවසපන්. මේ allele තැම්බෙනවා වැහුම් අරින්න එපා. බොහොම තැම්බෙන්න අරපන්. ඒකට සෑහෙන ඉවසීමක් ඕන. එතනවාද ඒකවල දෙරදීන් පහිතය කියන එකෙන් දැන් අපි ධර්මත් ඥානය පහල වෙනවා කියන එකේදී මේ ප්‍රශ්නේ පුද්ගලයා මේ මේ ඉතින් විසින් පාලනය කරන එක නෙමෙයි ඒක මේ මේ උට නිමිත්ත ධෛර්ය නිමිතියක් කියන සීමාවෙදිද මොකද ගමන් කරන්නේ දැන් දැන් යමෙකුට එතනින් සහිත බව කියන එකේදී එතනදී මොහු යම් නීතියකට සීමා කරලා දැන් මේ අර ධම්මති ඥානයේදී මොහු විපස්සනා ඥානයේ හරහා නිවනටදී ඔහු එතකොට ඔහුට පාලනය කළ හැකි දෙයක් නෑ ඔහුට ලැබෙන දේ ඔහු සතුටින් බාරගෙන මේ යුක්ති විනීම පෙර කීම් කියන එක උඩ දෙයක් නේද ඒ පච්චනේ බලන්නේ බහුවය කියලා බහුවයයි කියලා කියන්නේ capable potential එකක් තියෙනවා දාන්න මම ළඟ potential එකක් තියෙනවා හැබැයි ඒක තතමලා ගන්න බෑ දැන් මෙතෙන් ඩාවේ තහම්බෙන්නේ සම්මතියට ආවෙත් අහම්බේ. ඒකේ අහම්බේ කියලා කියන්නේ නිකම්ම නිකන්නේ බුදුහාමුදුරු කියපු දේ කරලා කරලා කරලා පොට්ටේට ගහලා ගහලා ගහලා ලෑල්ලට ගහලා ගහලා වෙලාවක පීය වදිනවා. මේ සැරේ වදී කියලා දන්නේ නැහැ ගහගෙන ගහන යනකොට වෙලාවක වදිනවා. ඒතර දෙනවා දැන් ලෑල්ලට ගහන්න පුළුවන්. ගහන්න ගහන්න ගහන්න නිවැරදිව ගහන්න පුළුවන් ශක්තිය එනවා. ධම්මටිචිය කියලා කියන්නේ භව්‍ය භාවයට එනවා. මම පින් කරලා තියෙනවා. හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හැබැයි මට බුද්ධියවත් නැහැ. අත්ත නෑර වෙහෙස නොබල දික්කටම මේකමයි කළ යුත්තේ කියන අදහස එනවා. ඒක එකිනෙකාට ක්ලේශ එක එක ආකාරයෙන් එනවා කියන එක ඒක. හැදිලියු කද්දාක සමාන නෑ. ඒකෙන් අඩු දෙනාට අඩු දෙනාට දෙන්න යන්න බෑ. එයාට යන්න බෑ ඉතින්. එයා කියන්නේ ගුරුවරයා කියපු නිසා අම්මා කියපු නිසා කිරුවට මිනිහගේ ඇතුලින් නෑ ගැම්ම. ඇතුලින් ගැම්ම එනකම්ම මේ විනු විනිමුක්ත නැහැ විමුක්ති නැහැ. තමන්ට ඉතින් නිවන් ලැබලා නැහැ. යාට තියෙනවා මම කියන්නේ සෑහෙන භව්‍ය භාගයක් තියෙනවා. විශ්වවිද්‍යාලයෙන් කෙනෙක් යම් බුද්ධලේ බුදු බව දන්නා කෙනෙක්ට අදහස් කරන්නේ ඔහු පෙරපින් සහිතයි බුදු කෙනෙක් වුණා. මේක ගමනක සාහිත්‍යක හැටියට පහළට ශක්තියක් කියන එක වගේ අදහස් කරනවා. Tamande එක වැටෙන එක. Tamande Tamange తত্ত্বය මම මේ කරන වැඩේ මේ සූදු කෙලිල්ලක් නෙවෙයි. මේක බුද්ධහරිතුත්තර වහන්සේලා කී ගමනක් ඉස්සට වැඩිය මට දැන් විශ්වාසයක් තියෙනවා කියලා Taman කරේ භව්‍ය භාවයේ විශ්වසනීය භාවයේ ඉන්න පටන් ගන්නවා. ඒක ගුරුවරයෙකුට දෙන්න බෑ. අනිත් දුන්නට හිතීද නැද්ද කියන්න බෑ. යාගේ පින තියෙන්න ඕන උත්සාහ කරන්න ඕන කරනකොට වෙලාවක හරි ගියාම ඒ පුතිරට මේ සැකේ දුරු වෙනවා. නිසක භාවයක් පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් යා ක්‍රමසා විදි හොන පුළුවන් තරම් මේක සාක්ෂාත් කරගන්න. ඒක පින්සයිට කියන එකද මේකේ සීමාව ලඟු කරන්නේ පිළිපින් කියන අදහස් කරන තේ භවය කියන එකද නැත්නම් වර්තමානයේ මේ පින් කියන එක ගන්න පින නෙමෙයි ඔතෙන් ගන්නේ කුසල කියන වචනේ කුසල කියන්නේ දක්ෂයා. දක්ෂකම ලැබීම මේ භවයේදී මා මේ මොහොත දක්වා වඩන්නා වූ සියලු දේවල් ඊළඟ මොහොතට බලපෑමක් ඇති කරනවා. ඒක යටිත වශයෙන් මේ මොහොතේ කුසල් ඒ දක්ෂකම් જાති දෙකක් තියෙනවා නිපක පඤ්ඤා සහජ පඤ්ඤා කියලා. නිපක පඤ්ඤා කියන්නේ කිරීමෙන්ම ලැබෙන ස්කිල් එකක් කියනවා. අනිත් එක ගෙනාව පොටෙන්ෂල් එක තියෙනවා. ඒ දෙකක් තියෙනවා. මනුෂයෙකුට තියෙනවා ගෙනාවු සහජයෙන් ආපු පින තියෙනවා. දක්ෂකම කුසලතා. ඒ වගේම කරපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද කියලා එකක් තියෙනවා. මේ දෙවල මේ ජීවිතයේදී අපි ශිල්පෙන් ඉගෙන ගත්ත පුරුදු කරපේ දෙකම. මේ දෙක මේ ජීවිතේ කරලා බලන එක තමයි ඉතින් කල්යාණ මිත්‍රයන්ගෙන් ආශ්‍රයෙන් ලැබෙන්නේ. වරද්දා ගැනීම ටික තමයි ඉතින් මේ පුතේ කරන්නේ. ගිනා කුසලකුත් තියෙනවා. දෙකම තියෙනවා. අතින්දි තේරෙනවා මට දැන් ශිල්පේ තියෙනවා. ගිනාව පිනක් තියෙනවා. දැන් ඉතින් මට තියෙන්නේ මේකට ක්‍රමසහගිය හොන එකයි කියලා. එයා ඊට පස්සේ පරමාර්ථය පැහැදිලි වෙනවා. මේ දේවල් කන්න බොන්න ඕනේ තමයි. මේක තමයි මම මේ බහුලීගත කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මේ පරමාදස හොය හොය හොයන යනවා. කෙලින් පාර කපාන යනවා. එහෙනම් ග්‍රාහකෝදේ කියලා කියන්නේ ඒක ඉස්සර ජීවිතවල පුරුදු කරලා කියන්නේ. ඔව් හුබ්බේජ කටපුඤ්ඤතා කියන්නේ. පෙරකල පින් ඇති බව. ඒක දී ඇති සාධකයක්. ඒක හදන්න බෑ. ඒක හදන්න බෑ. ඒ ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කිනාපිටික දිනු කරගන්නවා කියන එක තමයි අපි මේ උත්සාහ කරන්නේ. හැබැයි අරක තියෙන කෙනාට විතරයි මේක ගෝචර වෙන්නේ. පිනක් තියෙන්න ඕන. නැත්තම් මේක මේ වගේ තැනකට එන්නවත් හිතෙන්නේ නැහැ. මේක විවිධාකාර දේවල් වලට පටලැවෙනවා. ඒ සම්මා මේක විවිධාකාරයෙන් කාල වටනේ ගියොත් ඒ ඔහුගේ ඉරණම කියන අදහස ගත්තොත් එහෙම දැන් යමෙක් ප්‍රතිමෝහුන්දලා මේ කියන සීමාවට ඇවිල්ලා මේ ආනාපානය විදර්ශනාට වඩා වඩාන්ද සතියෙන් ඒ දිහා බැලීම කියන එකේදී අර මෙහෙවීම සහ ඔහුට ලැබෙනා වූ බාහිර පරිසරය කියන එක ඔහු උත්සාහ නියම ඔහු කළා සහ කියන සීමාවට එහා ගිහිල්ලා ඒ ඔහුට උරුම වෙච්ච උරුමය ඒ ඔහු විසින් කරේතු ඔහුගේ ඉඩනම ඉරණමට වැඩිය උරුමය කියලා. නැත්නම් ඔහුට කළ යුතු දේ ඔහු කරාද කියනවා. නෑ ඉරණම නෙවෙයි උරුමය කියලා කියන්නේ. දැන් දන්නා මාට කළ යුතු වටිනාම දේ මේකයි. හැබැයි කලියුත්තක් අවශ්‍යයි. උරුමයට ළඟා කරගන්නවා. මට උරුමයක් තියෙනවා. පොටෙන්ෂල් එක තියෙන බව තේරුම් ගන්න ඕනේ. දැන් බොස්සන්නාන්සලා නියත විවරණ ලැබුණා වගේ දැනගන්නවා මට මේ ජීවිතේ අහක දාන්න වෙන්න මේ කරන දේ අනිවාර්යයෙන්ම පොරොජන එතකන් අපි සැක විශ්තු කරන්නේ මේ චපලයි නැතේ නියත ප්‍රශ්නේ කාටවත් පෙන්නන්නට ලාභගත් කාලම ලකුණු ලබන්න යන එක උඩ තේනවා මේක මාලයකට මල් ලැබුණා නැගේ තින්නම් දිගටම ලදලද වෙලාවේ මේක සාක්ෂම මේ බහුලීගත කරන්න ඕනේ කියලා තේරෙනවා ඊට පස්සේ ඒ මනුස්සයා හරි හික්මිච්ච මනුස්සයෙක් වෙනවා. හික්මන්න ලේසි. කියනකොට දන්නවා මේක ෆොරොජිනේටර් ෆින්සන් මේ මනුස්සයා කියන්නේ මට තරහද කියන කෙනෙක් අහුවෙන්න පටන් ගන්නවා. හරි ලේසි මේ මනුස්සයා මේ මෙලෙක් ගති පහල කරන්න පටන් ගන්නවා. සසරයන් දැන් බනහත්ියයි සමහරවල් අපේක තියෙන සම්බුදාය. නිසා වගේ තියෙනවා ඒක අපේ කම්බියුටර් ඉන්නේ වගේ මොන කරියකින්ද නෑ ඒ වෙලාවේ සීය අඳුනීමක් වෙලා ඒක සම්බන්ධයි ඒ වෙලාවේ සීය පවත්තන එක තමයි අපේ අභියෝගය වෙන්නේ ඒ ඒ සෙල්ලම් ටික වෙනවා රසායනික ශරීරයක් වැඩ කරනවා හැඟුම්බර ගතියක් වැඩ කරනවා ඒ හැඟුම්බර ගතිය වෙලා ඉහව යනවනේ ඊට පස්සේ ඊට පස්සේ බලන්න තියෙන්නේ ඒ වෙලාවේ සාමාන්‍ය ප්‍රකෘති සීය පවත්තන්න පුළුවන් එතකොට හරහා ගියාට පස්සේ Tamanට වෙනකට වැඩිය මේ පාලන ශක්තියක් හික්මීමේ ශක්තියක් සංවර ගතියක් එන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් අයක පළවෙනි දෙවෙනි සිල්ලිලාරේ එනකොට ඉය වහගෙන යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එන්නේ එන්නේ එන්නේ ඒ තුල සත්‍ය පවත්වන එක තමයි කරන්නේ. අරක පුංචි කරගන්න. ඒ ආශ්චර්යවත් දේවල් පුංචි කරගෙන සත්‍යෙම මුල් කරගෙන යනවා. බංගයක් විතර අරගෙන කියනවා මේ